නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං අත්තිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡන්ති පජානාති අසන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං නත්තිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡෝති පජානාති යථාච අනුප්පන්නස්ස උද්දච්ච කුක්කුච්චස්ස උපාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස උද්දච්ච කුක්කුච්චස්ස පහීනං හෝති තංච පජානාති යථාච පහීනස්ස උද්දච්ච කුක්කුච්චස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය ඉදිරියෙන් තියාගෙන සතිපට්ඨාන සූත්‍රය අනුව පවත්වාගෙන ඉන්න අපේ ධර්ම දේශනා මාලාවේ 16 වෙනි අංකයටයි මේ ආරම්භය ලැබුවේ මේ දක්වා අපි සතර සතිපට්ඨානයන්ගෙන් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කොටස් ඉවම් කරලා දැන් අපි හැසිරෙන්නේ ධම්මානුපස්සනා කොටසේ. එහි අත්තාවෝ පළවෙනි පර්වය නීවරණ පර්වයයි. ඒ නීවරණ පබ්බේ අපි මේ තාක්කල් අනිකුත් සූත්‍ර කොටස් වලින් ඇති කරගන්න ලද සාධක සහිතව ඒ පළවෙනි නීවරණ තුන අඳුනාගත්තා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද කියලා. එයිනුත් ඒ ජීවතාවේ අපි ඉදිරිපත් කරගත්ත තීන මිද්දය තීන මිද්ද වශයෙන් හඳුනා ගැනීමත් ඒ වගේම තීන මිද්දයට පත් වෙන්න කලින් හඳුනා ගැනීමක් කියන කාරණා වශයෙන් අනිත්‍යවට වඩා විශේෂත්වයක් ඇති බව අපි තේරුම් ගත්තා. ඒ වගේම තමයි අද අපි මේ ඉදිරිපත් කරගත්ත උද්දච්ච කුක්කුච්චයක් ඒ වගේම අද අපිට වෙලා තිබුණොත් බලාපොරොත්තු වෙමු ඊට පස්සේ තියෙන විචිකිච්ඡාව ගැන කතා කරනත් ඒ දෙකේමත් තියෙනවා ඒ වගේ මායාකාරී ස්වરૂපයක්. ඒවා හඳුනා ගැනීමට ඒවා විසින්ම ඉද නොතබමින් තමයි ඒවා පහළ වෙන්නේ. ඒ නිසා යෝගාවචරයක් කාමච්ඡන්දේ වැනි හඳුනා ගැනීමට ඉද තබාගෙන ඒ වගේම ව්‍යාපාදේ වැනි හඳුනා ගැනීමට ඉඩ තබාගෙන පහළ වෙන ඒ නිවර්ණ ධර්ම මතින් ප්‍රගමනයක් ප්‍රගතියක් ලබනකොට තමයි ටිකෙන් ටික ඇත්ත වශයෙන්ම මේ තීන මිද්දේ උද්දච්ච කුකුච්ච වගේ පහළ වෙන්නේ පහළ වීම පිළිබඳව දක්ෂතා පහළ වෙන්නේ ඒ නිසා මේකේ ක්‍රමිකතාවයක් තියෙනවා කාමච්ඡන්දේ කියලා කියන්නේ අපි කාම වස්තුන් කෙරෙහි ඇති ආසාව ඒ ආසාව තියෙද්දිම මට දැන් ආසාවක් පහළ වුණා බාහිර ආරමුණකට හිත ගියා මූල කර්මස්ථානේ හිත නැහැ කියන එක තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා ඒ වගේම නැත්නම් අපි මූල කර්මස්ථානයේ පිළිබඳ අප්‍රසාදයක් පහළ වෙලා ව්‍යාපාදයක් තරහක් නොසන්සුමේ නොමනා හිතක් පහළ වුණා නම් ඒකත් දැන ගැනීමට ආධුනිකයට වුණත් පුළුවන් ශක්තියක් තියෙන ඉඩ තියෙනවා. නමුත් මේ සීන මිද්දය නිදිමත ගතිය ධාමත්ම වංචාකාරීකමේ තමයි චිත්තසංතාණයට ඇතුල් වෙන්නේ. ආන් මේ වගේ තමයි මේ උද්දච්ච කුක්කුච්චය ඇතුල් වුණාට පස්සේ ඒ හිතේ සතිය පිහිටුවා ගන්න වීරිය කරන්ඩ කියන අවස්ථාව අකාමකා දමන ගතියක් තියෙනවා. ඒක නිසා උද්දච්ච කුක්කුච්ච කියන මේ උද්දච්ච කියන හිත කුක්කුච්ච කියන හිත කලින් දැනගෙන හිටියොත් ඒ වාගේ මේ සඳහා ඒ සඳහා කියලා අදහස් කරන්නේ එවැනි නීවරණ මතුනාට පස්සේ ඒ නීවරණ සඳහා කල යුතු උපක්‍රම පිළිමතව දැනගෙන හිටියොත් වර එක හරියටම උද්දච්ච කුක්කුච්චේ පවතිද්දීම ඒ පිළිබඳව දැනගෙන මෙනෙහි කරමින් කොට එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක බොහොම විරලයි. අනේ ඒ විරල වූ අවස්ථාවට සූර භාවයක් ඇති කරන්ටයි මේ ධර්ම දේශනා මාර්ගයෙන් කරුණු ප්‍රායෝගික කරුණු මූල ධර්ම කරුණු ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොම නමුත් අර මුලින් සාකච්ඡා කරපු මේ නීවරණ ධර්ම තුනටම අදාළ මූලික කාරණා වශයෙන් ඒ උද්දච්ච කුක්කුච්ච කියන ඒ අවිසිච්ච හිත උද්දච්ච හිත කියන එක පෙන්වන්නේ අලුගඩකට ගලක් ගහපුවාම ඒ වියලි අලු වහාම උඩ පැනලා ඒ පරිසරය වසාගෙන ටික වේලාවකින් නැවතත් අර විසිරිච්ච විසිච්ච ආකාරයට තැම්පත් වෙනවා. එහෙම නැත්නම් හොඳට මූණ බලන්න පුළුවන් තරමට පැහැදිලිව තිබිච්ච ගිය කඩකට හුස්ම රැල්ල වැදුනොත්, පුලම් පාරක් වැදුනොත් එහි මතු පිට ගිය කඩ සැලී යාම නිසා අපි දකින ප්‍රතිබිම්බයේ පිළිබිඹුවේ කඩකඩ වීමක් යනවා වගේ තමයි උද්ධච්ච හිත. ඒක අරමුණක ඉඳ දෙන්නේ. ඒක අරමුණකින් හිත පෙරලලා දානවා. පැත්තකට තල්ලු කරලා දානවා. ආන ඔය හිත භාවනා යෝගාවචරයෙන් විශේෂයෙන්ම කියනවා නම් ආධුනිකයාට ප්‍රධානම තියෙන බාධාවක්. ඒ වගේ තමයි යෝගාවචරය බය කරනවා. යෝගාවචරය වියලවනවා. යෝගාවචරය මිලාන කරනවා. බලාපොරොත්තු සුන් කරනවා. ඒ තරම මේ උද්ධච්ච කුක්කුච්ච කුකුස කියලා කියන්නම් සැකේ කියන එකයි විචිප්ත හිතයි මේ විචිකිච්ඡාව කියන්නේ සැකේ කුක්කුච්චය කියලා කියන්නේ විචිකිච්ඡ හිතයි මෙන්න මේ උද්දච්ච කුක්කුච්ච දෙකම සීල මිද්දේ වාගේම අත්ත වශයෙන්ම දෙකක් වශයෙන් සැලකිය යුතු දේවල් නමුත් එහි ඇති සමානකම නිසා අරමුණෙන් හිත පෙරලා ගමන ගතිය නිසා මේ දෙකම එකට සංග්‍රහ කරලා තියෙනවා මෙන්න මේ සංග්‍රහ කරලා තියෙන මේ දෙකම වැඩ කරනකොට මේ වගේ තියෙන මේ විසම විවිධ භාවය නිසා යෝගාවචරයා <clears throat> තමන් ඉන්න තැන පිළිබඳව අන්දමන්ද කරන ගතියක් තමයි තියෙන්නේ. මොනවා කරන්න ඕනද කියලා කල්පනා කරගන්නවත් බැරි තරම් තමන් භාවනා කරන්නෙක් කියන එක හඳුනා ගන්න බැරි තරම් අවුල් කරන ගතියක් තියෙනවා. එහෙම නමුත් මේ නීවරණය සඳහාත් ඒක නීවරණයක් වශයෙන් තේරුම්ගෙන ඒකට කඩාපනින්න නැතුව ඒකට ප්‍රතික්‍රියා නොකර අවබෝධ කර ගැනීමත් අර කලින් කියපේවට වගේම වළංගුමයි. ඒකයි මේකේ කඩෙන් සඳහන් කරන්නේ සන්තං වා අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡං අච්චිමේ අජ්ජත්තං උද්ධච්ච කුක්කුච්ඡෝ කුක්කුච්ඡන්ති පදානා යම් අවස්ථාවක යෝගාවචරය දැනගත්තා නම් මගේ හිත අලු කොටකට තමලා ගාව ගලක් යහුව වෙලාවක වගේ දැන් හොඳටම වික්ෂිප්ත වෙලා පිසිරිලා ඒ විසිරිලක් තියෙනවා ඒ ගැන පශ්චාත්තාවයක් දැරීමකුත් තියෙනවා. අවිශ්චිත ගතිය. ආන්න ඒක දැනගත යුතුයි. ඒ කාටද මේ විපස්සනාය භාවනා කරන යෝගාවචරයා. දැන් සමත භාවනා කරන යෝගාවචරයාට නම් අවශ්‍ය කරලා තියෙන්නේ මේ උද්දච්ච කුක්කුච්ච ප්‍රහාණය කිරීම. පරිඋත්ථාන වශයෙන් ඇති වුණා වූ මේ උද්දච්ච කුක්කුච්ච කෙලෙසේ දුරු කිරීමට ව්‍යාපාර කිරීම සමත යෝගාවචරයේ ඇති ධ්‍යානයක් සඳහා කටයුතු කරනකොට ඇති. නමුත් විපස්සනා යෝගාවචරයට ඊට වඩා අභියෝග කර අභියෝගතර කාර්යභාරයක් තියෙනවා. ඒ මොකද අර අවිසිච්ච විසිරිච්ච ඒ ගැන පීඩාවටපත් වෙච්ච හිත මේ පීඩාව අවිසිච්ච බව තියෙද්දිම මෙන්න මේක නීවරණයක් මෙන්න මේ නීවරණේ ස්වභාව ලක්ෂණ මේකයි කියලා දැනගන්න එක තමයි අවශ්‍ය කරන්නේ. නමුත් මේක හේතු කරලා දෙන්න නම් වටහාලා දෙන්නම් ඉතාමත් අමාරුයි. ඒ මොකද යෝගාවචරය ආධුනික කාලේ අනන්ත අප්‍රමාණ ආසාවක් තියෙනවා සමාජ චෛතසිකයට. උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ සමාජ චෛතසිකයේ වික්ෂිප්ත භාවයේ. අවික්ෂිප්ත භාවය තමයි සමාධිය. වික්ෂිප්ත භාවය තමයි මේ උද්දච්ච කුක්කුච්චය කියලා නිසා සමාධිය කැඩෙනකොටම යෝගාවචරය ආධුනික යෝගාවචරය විපස්සනාව කියන එක දන්නේ නැති කෙනා හරියට චිත්ත පීඩා ඇති කරගන්නවා. හරියට සැලෙනවා. මේකට ඒ කාලෙ වෙච්ච හොඳ උපමාවක් මට මතකයි ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේ ගෙනහැර දක්වලා තිබුණ සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න කාලේ වෙච්ච සිද්ධියක් අස්සජී කියලා ස්වාමීන් වහන්සේ නමක් සමත භාවනා ඉතාම දක්ෂව කටයුතු කරා. ඒ ස්වාමීන් වහන්සේට කැමැති කැමැති වෙලාවක ප්‍රථම ධානයේද ප්‍රථම ධානයෙන් ද්විතිය ධානයේද ද්විතිය ධානයෙන් තෘතිය ධානයේද තෘතිය ධානයෙන් චතුර්ථ ධානයේද කියලා ඒ ධානවල ඉහළට පහළට අවරෝහණ ආරෝහණ ක්‍රමයට වැඩ කිරීමේ ශක්තිය තිබුන නිසා මම සතුටින් ගත කරා. මම ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන කෙනෙක්. මගේ හිත නීවරණයන් යටපත් කරන්න පුළුවන්. මගේ හිත බොහොම කර්මන්නේයි, බොහොම කීකරුයි, කලල් මඩක් වාගේ ප්‍රබහස්වරයි සන්තෝෂයෙන් හිටියා. නමුත් අවසානයේ ඒ ස්වාමීන් වහන්සේ තදබල රෝගයකටපත් වුණා. පත් වුණාට පස්සේ අර වේදනා අධික භාවය නිසා ඒ වගේම වේදනාවෙන් Taman මරණාන්තික තත්වයකටපත් වෙමින් පවතින බව දැනෙනකොට අර යටපත් වෙලා තිබුණු తాවකාලික යටපත් වෙලා තිබුණු නීවරණ ධර්ම බලවත් වීම මතුවෙන්න පටන් ගන්නවා. මතුවෙන්න පටන් අරගත්තට පස්සේ අර වෙනදා තිබුණු විදිහට ප්‍රතිභාග උපචාර උපචාර අපනා වශයෙන් ඒ නිමිති පහළ වීමක් හෝ සමාධියට සමවැදීමක් හෝ එහෙම නැත්නම් ධානයකට සමවැදීමක් හෝ නැතුව හරි විපිලිසර තත්යකටපත් වුණා. පත් වෙලා අන්තිමට ළඟ ඉන්න ස්වාමීන් වහන්සේනමට කතා කරලා සරුවච්චන් වහන්සේට පණිඩක් කරියා අනේ මට පිහිට වෙන්න කියන්න මම දැන් මේ මරණ මොහොතටපත් වුණාට පස්සේ මාගෙන තිබුණු සියලුම ගුණ නැති වෙලා ඒ නිසා මම ඉතාමත්ම පීඩිත තත්යකටපත් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ පණිවිඩය අරගෙන ගිය ස්වාමීන් වහන්සේ සර්වචනාසයට සකස් කරලා වැඳලා සඳහන් කරා ස්වාමීන් වහන්සේ අස්සජී ස්වාමීන් වහන්සේ ඉන්න තත්ත්වය බොහොම කනගාටුදායකයි. ස්වාමීන් වහන්සේකමත් ආරාධනාවක් දෙන මට අනුකම්පා කරලා මං ඉන්න තැන වඩින්නේ කියලා. පස්සේ සර්වචනාස වඩිනවා. පැද්දවල ආනකොට ඉතින් ඈත ඉඳලම ඒ Tamanට වෙච්ච ඒ කරදරය හැබැයි කාටොල්ල ගැන මතක් කරනවා ස්වාමීන් වහන්සේ මට ඉස්සර මේ බොහෝම හොඳට ඒ අවික්ෂේප භාවයේ හිතේ තිබුණා ධ්‍යාන වල සමාදින පුළුවන්කම තිබුණා. ඒ කාලේ මම බොහොම ජයයට මහාන ධර්ම සම්පූර්ණ කරන කෙනෙක් වශයෙන් සතුටින් හිටියා. මේ ලෙඩක් වුණා මම දැන් මරණාසන්න වේගෙන ඉන්නේ. අනේ ස්වාමීන් වහන්සේ මට ඒ කිසිම ඒ හිතේ තිබුණු ඒ හොඳ ලකුණු නැතුව ගියයි කියලා. ඉතින් මොකද කියලා අහනවා. මගේ හිත වික්ෂිප්ත වෙනවා ස්වාමීන් වහන්සේ. ඉස්සර වගේ අරමුණේ හිටින්නේ නෑ ස්වාමීන් වහන්සේ. ඒ නිසා මට හිත සම්පූර්ණ දෙස් දෙන ගතියකට ඇවිල්ලා. හිත බය වෙලා තියෙන, හිත කංචන්සල වෙලා තියෙන, කම්පන වෙලා තියෙන කියලා. එතකොට සර්වඥා ඥානවා අස්සජිය මේ අනිකුත් ශාසනවල වගේ උඹත් හිතාන ඉන්නවද මේ ශාසනයේ සාරය කියලා කියන්නේ සමාධිය කියලා. කොන්න සමාධිය නම් සාරේ මේ වෙලාවේ කනගාටු වෙන්න වටිනවා. මේ ශාසනයේ සමාධිය නෙමෙයි නැත්නම් මේ ධ්‍යාන වලින් ලබන අර්පණාව නෙමෙයි සාරේ. යම් ආකාරයකට තමන්ගේ හිතේ තමන්ගේ සීලය පිළිබඳව දෙස් දෙන ගතියක් තියෙනවා කියලා අහනවා. අනේ සාංශ මගේ සීල කිසිම අඩුපාඩුවක් නැහැ. සීලේමයි. එහෙනම් මොනවද කතා කරන්නේ? සීලේ තියෙනවා නම් ඕනම වෙලාවක සමාජයක් ඇති කරගන්න පුළුවන්. සීලේ තියෙනවා නම් ඕනම වෙලාවක ප්‍රඥාවක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා සීලේ පිළිබඳව මේ තමන්ට දෙස් දෙන ගතියක් සැකයක් බයක් නැත්නම් ඒ සමාජයේ කියන මේ අතරමැදි தත්ත්වය ඔච්චර ලොකුට ගණන් ගන්න කටයුතු කරන්න එපා. මේ ශාසනයේ සාරය වශයෙන් අනිකුත් සාසනවල වගේ සමාධියම ගණන් ගන්නේ නැහැ කිය අර ස්වාමීන් අස්වසන කතාවක් ඒ කාලේ සිද්ධ වෙලා කියනවා. මේක සාමාන්‍යයෙන් මේ අස්වසිල්ල සිද්ධ වෙලා ඒක වාර්තා වුණාට ආධුනික යෝගාවචර හුඟක් කලාවට දන්නේ නැහැ. එයත් හැම වෙලාවෙදීම ඒ සමාධිය පොඩ්ඩක් හැලහැප්පෙනකොට උද්දච්ච කුක්කුච්ච භාවයට එනකොට හරියට සැලෙනවා. හරියට කම්පා වෙනවා. ඒ කම්පා වෙන්න වෙන්න උද්දච්ච කුක්කුච්ච භාවය තව තවත් දියුණු චූණු වෙනවා දෙගුණ තෙගුණ වෙනවා. ඒකයි අර කාමච්ඡන්ද ව්‍යාපාද වගේ චෛතසික නීවරණ වගේ නෙවෙයි මේ උද්දච්ච කුක්කුච්චත් එක්ක වැඩ කරන්නේ නම් යෝගාචරත සෑහෙන ප්‍රවීණත්වයක් අවශ්‍යයි. ඊටත් වඩා අර මුලින් අපි මතක් කරගත්ත විදිහට උද්දච්චයේ පහළ වෙච්ච වෙලාවේදී උද්දච්චයේ පහළ වෙලා කියලා දැනගන්න එක සමථයටත් වඩා විපස්සනාට බර දෙයක් ඊට වැඩිය මේ ගැඹුරු යෝගාවචරයකට තලසුණා යෝගාවචරයකට විපස්සනා යෝගාවචරයකටයි කි ක්‍රියාවක් ඒ නිසා මම මේ උද්දච්චයට කුක්කුච්චයට ප්‍රතික්‍රියා නොකර ඒක හතුරේ දුරුකල යුත්තක් වශයෙන් නෙවෙයි දැන් මාසල උද්දච්ච කුක්කුච්ච භාවයේ කියනවා කියලා දැනගන්නවා නම් ප්‍රයෝජන දෙකක් ලබන්න පුළුවන් එකක් උද්දච්ච කුක්කුච්ච කියන දෙකේ ගති ලක්ෂණ ස්වභාවික ලක්ෂණ දැනගන්න පුළුවන් දෙක ඒකට විවේකීව උත්තරයක් හොයලා දීලා එම්බේරෙන්න පුළුවන්. ඒ මොකද මේකත් එක හැපෙන එකමයි මේක දියුණු පවුණු වෙන්න තියෙන හේතුව. ඒක නිසා යෝගාවචරය දැනගෙන තියෙන්න ඕනේ මේ උද්දච්ච කුක්කුච්චත් එක වැඩ කරනකොට ක්‍රම කීපයක් තියෙනවා. ඒ සෑම දෙයකම වැදගත් තමයි Taman ඉන්නේ මෙන්න මෙතනයි කියලා දැක දැනගන්න එක. අයලගේ වැඩ කරන්නේ හිතේ මේ උද්දච්චයි කියලා. උද්දච්චය කියන්නේ ඇවිස්සිච්ච ගතිය. කුක්කුච්චේ කියලා කියන්නේ ඒ මත ඇති වෙන්නා වූ කනගාටුව. හිත වෙහෙස ගන්න ගතිය. පිළියම් හොයන ගතිය නෙවෙයි. ආන මේ දෙක ආවට පස්සේ ඒක දැනගන්න උත්සාහ කරනවා කියන එක ඒතු කරලා දෙන්න බොහොම අමාරුයි. ඔය යෝගාචරයෙන් තෝරන කරද්දී ඉක්මනට මේක නැති කරන්නයි. ඒක සාධාරණයි. ඒ මොකද ඒක නැති වෙච්චාම හම්බෙන අවික්ෂේප ගතිය බොහොම ප්‍රිය එළවෙන සුළුයි. ඒක නිසා යෝගාචරයා කමඨහං සුද්ධ කරනකොට මේ වැරදි පැත්තෙන් මේ කාරණාව අල්ලගෙන අවුල් කර ගැනීම නතර කිරීම සඳහා කිසි උපදේශයක් දෙනවා ගුරුවරුන්ගේ පහසුව පිණිස ඒ උද්දච්චයට එක විදියකට ඒ සාධාරණ උත්තරයක් දීම සඳහා තමන් පසුගිය දවසේ ඉඳලා නැත්නම් මීට කලින් කමඨාන සුද්ධ කරපු දවසේ ඉඳලා අද දක්වා කමඨාන සුද්ධ කරන කාලය ඇතුළත හොඳටම හරිය පරියන්ක ගැන විතරක් කතා කරන්න කියලා කියනවා. ඒකෙත් යම් තැනකදී ඒක මූල කර්මස්ථානයේ මුදුන්පත් උනේ අන්න එතනින් කතාව පටන් ගන්නදී කියලා කියනවා. එහෙම නැත්නම් වැරදිච්ච තැනක් වැරදිච්ච කොනකින් පටන් අරගත්තොත් පැහැදිලිවම උද්දච්ච කුක්කුච්චයට තමයි පොහොර වැටෙන්නේ. ඒක නිසා නැවත නැවතත් ප්‍රශ්න අහන්න සිද්ධ වෙනවා යෝගාවචරයගෙන්. මොකද යෝගාවචරය කට උල් කරගෙන ඉන්නේ ඒ පරණ චෝදනා ටික ලයිස්ට් උඩින්ම ලියාගෙන. මෙන්න මේ ප්‍රශ්න දැනගන්න ඕනේ කියලා. ඉතින් මට කරන්න වෙනවා මේවා සේරම යටපත් කරලා Taman එදා මෙදා තුර කරලා මූල කර්මස්ථාන ඉදිරිපත් වෙච්ච හරි ගිය පරියන්කේක මූල කර්මස්ථානයේ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී කොහොමද වැටුනේ කියන එක කියන්නේ කියලා. මේකටම අඩු ගානේ ධර්ම සාකච්ඡා නැත්නම් ගමඨාන් සුද්ධ කිරීම වාර දෙක තුනක් අප කරන්න වෙනවා උද්දච්ච කුක්කුච්ච බහුල යෝගාවචරීන්ට. අනිත් අත්තන්තරන් කියනකොට ඒක තේරෙනවා ඒ වගේම කියන්න තරම් හොඳ දේවල් තියෙනවා. නිසා අවස්ථාව වැඩි හරියටනින් පටන් ගන්න. උපදේශයේ දුන්නත් නැතත්. නමුත් අර උද්දච්ච කුච්ච බහුලයන්ට හොඳ දේෙන් පටන් ගන්න කියලා කියන එක නොකරෙන්න තියෙන අවස්ථාව වැඩි එකක් තමයි හිත කමඨාන් සුද්ධ කරන දෙන උපදේශ මත පිළිසිදු නැහැ. ඒව හොඳට අහගෙන ඉන්නේ නැහැ. ඒ උපදේශයට ඉක්මවලා අර විපිලිසරකමම නැවත නැවත නැවත නැවත කියවන පාන ගතියක් කියනවා. දෙක පරියන්කකින් පස්සේ තමන් හොඳයි කියලා හිතන ප්‍රතිඵල අඩු ගතිය නිසා අර නරක ප්‍රතිඵලයෙන් පටන් ගන්නවා. අපි ඒ නිසා හිතමු යම් කිසි කෙනෙකුට මේ උද්දච්ච කුච්චේට නැඹුරු වෙන්නා වූ වේදනාවක් නිසා හෝ සද්දෝලින් බාධාවක් නිසා හෝ හිතවිලි බහුලකම නිසා හෝ භාවනාවේ ආරම්භයේ බැස ගැනීම දුර්වල අවස්ථාවක් උණයි කියලා. මේ යෝග අවස්ථරය පටන් අරගන්නේ මට හරිම මේකෙන් කරදරයි. ඒක නිසා මුල් කර්මස්ථාන වලට බැහැ ගන්න බෑ. ඒක නිසා මේ ශබ්ද නැත්නම් මේ වේදනා මේ හිතවිලි මට බාධා කරනවා කියලා ඒ දිගට ඒ කතාව කියනවා. ඉතින් ඒකකොට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා ඒ කාලය ඇතුළත මොනම අවස්ථාවකවත් Tamange මූල කර්මස්ථාන හිත ගියේම නැද්ද? මූල කර්මස්ථානට හිත පිහිටවන්නම බැරිද කියලා. එතකොට නම් මතක් කරනවා නෑ නෑ සමහර වෙලාවට විනාඩි 3 4 4 5 මූල කර්මස්ථානේ හිතිනවා. හිතියට මොකද ආයෙත් අර වේදනාවම හිතවිල්ල මෙනවා ආදි වශයෙන් ඒ නඩුවම කියනවා. එතකොට අර මතු කරලා මතු කරලා නැවතත් හරි ගියේ එකේ විස්තර ටිකක් කියන්න කිව්වොත් ඒක නිකන් බොහොම අමෝරාවේ අකරැත්තෙන් ඒක පිළිබඳ තොරතුරු ටිකක් කියන්න. මොකද්ද මූල කර්මස්ථානේ? මොකද්ද කරව භාවනාව? මේ කතා කරන්නේ සක්මන ගැනද? පරියංකේ ගැනද? හොඳයි පරියංකේ නම් මේ කතා කරන්නේ පිම්වීම හැකිලිම ගැනද ආනාපාන ගැනද කියලා මුලටම ගෙනල්ලා කියන්නේ. ගෙනල්ලා තිබ්බට පස්සේ විස්තර කියනවා. විස්තර කියලා බලනකොට හොඳට පිරිසුදු කරලා බලනකොට තේරෙනවා මේ යෝගාවචරය තමන්ගේ මූල කර්මස්ථානයේ මෙනෙහි කිරීම කරලා නැහැ. අර හොඳට පේන වෙලාවේදී ඒක තියා හොය බලන්න. බලන ඉඳලා ඒකේ අර ඇතුල් වෙන අවස්ථා පිට වෙන අවස්ථා වෙන වෙනම අත්දැකීමක් ඒවා පිළිබඳව විනිවිද දක්නා විමග්න වනසලු බැස ගන්නාසලු දර්ශනයකුත් නැහැ මෙනෙහි කිරීමක් වෙලත් නැහැ ඒ නිසා අරමුණක් එකක් අතර ලොකු ඉඩ පරාසයක් තියෙන නිසා හිතවිලි වලට වැඩ ගන්න තියෙන ඉඩ වැඩි. සද්දයක් ආවම කලබල කරන්න තියෙන ඉඩ වැඩි. වේදනාවක් පුංචි එකක් මතුණත් අරමුණ කලහප්පල දාන්න තියෙන ඉඩ වැඩි. ඒ වෙලාවේදී යෝගාවචර මතක් කරන්න වෙනවා Taman දැන් දන්නවනම් වරින් වර අරමුණට යනවා. නමුත් ගිහිලා ඉවරුනාට පස්සේ නැවතත් පුරුද්දට එක්ක හිතවිලි රාශි රාශි වශයෙන් එනවා. එහෙමනම් කරන්න තියෙන්නේ අරමුණට හරි ගිය වෙලාවේදී මගේ තුල දැන් උද්දච්ච කුක්කුච්චේ නැතය මේ වෙලාවේදී ඉදිරිපත් වෙච්ච අරමුණ හැකිතාක් තුරට සාදරව සමීපව නිරීක්ෂණය කළ යුතුය ඒ නිරීක්ෂණය සඳහා ඍජුම ක්‍රමය තමයි මෙනෙහි කිරීම මේ මෙනෙහි කිරීම පිළිබඳව විවිධ යෝගාවචරින්ගේ විවිධ මති මතාන්තර තියෙනවා ඒ මති මතාන්තර වලට පටන් ගන්න කාලේ ඉඳ තියෙන එක මම නම් හිතන්නේ පුද්ගලික වශයෙන් කමක් නැහැ කියලා. නමුත් යම් ආකාරයකට යෝගාවචරයේකට මේ උද්දච්ච කුක්කුච්ච කියන හිත විසිරෙන ගතිය, ඒ අනුව හිත සැලෙන ගතිය වැඩි නම් අර නැවත නැවතත් මෙනෙහි කිරීමේ ක්‍රමය, මෙනෙහි කිරීමේ උපක්‍රමය, මෙනෙහි කිරීමේ යාන්ත්‍රණය මතක් කරලා දෙන්න වෙනවා. මතක් කරා නම් මොකද වෙන්නේ? හරි ගිය වෙලාවකට මූල කර්මස්ථාන ඉදිරිපත් වෙච්ච වෙලාවකට ඒක මෙනෙහි කරන්න කරන්න මූල කර්මස්ථානියත් හිත අතර පරතරය අඩු වෙන්නත් මූල කර්මස්ථානයේ දිහාවට ප්‍රසාදර බැල්මක් කරන්නත් හේතු වෙන්නේ ඉඳී කියනවා. මේ විතක්කය අරමුණට හිත නැංවීම කියන එකනේ කරන්නේ. වෙන විදිහකට කියනවා නම් දැන් මගේ ඉස්සරහින් තියෙන මූල කර්මස්ථානයයි. මගේ ඒක මූණට මූණ දාලා තියෙනවා. නීවරණ මොකුත් නැහැ. ආන්නේ ඒ බව සාහවුරු කරනකොට ඒ බව මෙනෙහි කිරීමේ මාර්ගයෙන් ඉස්තිර කරනකොට ඉන්නේ මූල කර්මස්ථානයේ බවට යෝගාවචරයට ශක්තියක්, චිත්ත ශක්තියක්, අදිෂ්ඨානයක් ලැබෙනවා. යම් අවස්ථාවක මෙනෙහි කිරීම මූල කර්මස්ථාන තුන හිත පිට ගියා නම් මෙනෙහි නොකර ඉන්න වෙලාවට වඩා මෙතනදී වැරද්ද තේරුම් ගන්න තියෙන ඉඩ ප්‍රස්තාව වැඩි. එතකොට යෝගාවචර දන්නවා දැන් බැලිය යුතු අරමුණ නෙවෙයි පේන්නේ වෙන අරමුණකට ගියා කියලා දැනගන්න තියෙන ඊට වැඩි. මෙන්න මේ විතක්කය අරමුණට යොමු කරවීම තියෙනවා නම් ඒක තමයි ඇත්තටම යෝගාවචරය භාවනා කරනවා කියලා කරන්නේ. නැත්නම් යෝගාවචර යුතුයකම. එනිසා මේ විතක් මේ උද්දච්ච කුක්කුච්ච කියන යෝගාවචරය එනසම් සාමාන්‍යයෙන් තමන්ගේ හිත යම් වෙලාවක උද්දච්ච කුක්කුච්ච මත උනා නම් මතක තියාගන්න ඕනේ මේ මෙනෙහි කිරීම මාර්ගයේ අරමුණ හරිය වෙලාවට එයත් එක්ක තියෙන සම්බන්ධකම මූල කර්මස්ථානයත් එක්ක තියෙන සුහදකම මූල කර්මස්ථානයත් එක්ක තියෙන මිත්‍රත්වය වැඩි කිරීම සඳහා නම් කිරීම නැත්නම් මේ ලේබල් කිරීම එහෙම නැත්නම් සල්ලක්ෂේති කියන විදිහට සලකුණු කිරීම මෙනෙහි කිරීම කරනවා. එහෙම කරනවා නම් ඒ යෝගාවචරයට මේ මෙනෙහි කරන කරන වාරේ පිම්බෙන වෙලාවේ පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. වම තියෙනකොට වම තියෙනවා කියලා මෙනෙහි කරනවා නම් ඒක හුරු කරගත්තට පස්සේ ඒක පුරුද්දක් කරගත්ත පස්සේ සෑම මෙනෙහි කිරීමක් පාසාම මොකක් හෝ අරමුණේ ලක්ෂණයක් මම බලා ගන්න ඕනේ කියලා තවත් පියවරක් ඉදිරියට කියන්න පුළුවන්. මම පිම්බෙනවා කියලා මෙනෙහි කරා නම් මෙනෙහි කරපු පිම්බීම මම වටහා ගත්තේ කොහොමද? මට වැටහුනේ කොහොමද? දැනුනේ කොහොමද? එතකොට හැකිලීමක් වෙනවා හැකිලීම කියලා මෙනෙහි කරනවා හැකිලීම මට වැටුනේ කොහොමද ඒක පිම්බීමෙන් වෙනස් වන්නේ කොහොමද ආදී වශයෙන් මෙනෙහි කිරීමේ දක්ෂතාවයක් ඇති වුණා නම් ඒ මෙනෙහි කරන කරන වාරයක් පාසා දැනගැනීමේ අරමුණේ වටහා ගැනීමේ අරමුණේ ස්වභාවික ලක්ෂණ ධ්‍යාවට විවෘත වීමේ වැඩි ප්‍රස්තාවක් තියෙනවා. එන්න මේ දෙකේ සංකලණය සමතුලනයේ සිටුනේ නැත්තම් යෝගාවචරය දැන හෝ නොදැන උද්දච්ච කුක්කුච්චර තමයි ඉඩාරින්නේ. ඒක නිසා මතක තියාගන්න ඕනේ උද්දච්ච කුක්කුච්චේ නැති කෙනෙක් නැහැ. සමා අඩුපාඩුකම් කියනවා. සමා තුඟක් වෙනවා සමා ටිකක් වෙනවා. කාටත් මේක කියනවා. ඒ එන්න හේතුව අරමුණු තුනී වේගන එනකොට විශේෂයෙන්ම තුනී වේගන එනකොට එක්කෝ මෙනෙහි කරන එක නම් මෙනෙහි කිරීම නතර කරනවා නැත්නම් මෙනෙහි නොකර හිටියොත් අරමුණු නැතිකම නිසා භාවනා හිත අරමුණු හොයාගෙන යනවා. වෙන තැන් වලට පෙරලී යනවා. එතකොට උද්දච්චය පහළ වෙනවා. එහෙම නැත්නම් අරමුණු නැතිකම නිසා නිඳට වැටෙනවා. තීන මිද්දේට වැටෙනවා. එතකොට උගාක් ශීතල වීම තීන මිද්දයක් වශයෙන් අධිකතර කලබල වීම උද්දච්ච කුච්ච වශයෙන් ගත්තොත් මෙන්න මේ දෙක අතරමැද මධ්‍යම ප්‍රතිපදා තමයි අරමුණ අරමුණ වශයෙන් මෙනෙහි කිරීම. අර දෙපැත්ත සංසන්දනය කරලා බලනකොට නම් තේරුම් අරගන්න පුළුවන් මේ මෙනෙහි කිරීමේ ක්‍රමය ඒ තරම්ම මධ්‍යස්ත වූත් ප්‍රශ්න එන්න කලින් ප්‍රශ්න වළක්වන්නා වූ ක්‍රමයක්. ඒ නිසා උද්දච්ච කුක්කුච්ච කියන ප්‍රශ්න ඇති කෙනාට විශේෂයෙන් මතක් කරලා දෙන්න වෙනවා. දේශිම උත්තරේ තමයි Taman වැඩ භාවනා කරනකොට ඒ අරමුණ මෙනෙහි කිරීම මාර්ගය. මේ විදිහට මෙනෙහි කිරීමේ තවත් අමතර ලාභයක් මෙතනදී මතක් කරලා දෙන්න පුළුවන්. ඒ මොකද්ද අපි කියමු පිම්බීමක් පිම්බීමක් පාස මෙනෙහි කරන. ඇතුල් වීමක් පිටවීමක් පලන කෙනෙක් නම් ඇතුල් වීමක් ඇතිවීමක් පාස මෙනෙහි කරන. පිටවීමක් පිටවීමක් පාස මෙනෙහි කරන. හැකිලීමක් හැකිලීමක් පාස මෙනෙහි කරන. වම දකුණ වශයෙන් මෙනෙහි කරනවා. මේ විදිහට ඒ අරමුණේම ආනාපාන යන කෙනා ඇතුල් වීම පිටවීම වශයෙන් මෙනෙහි කරනවා කියන නිදර්ශනය ගනිමු. ඇතුල් කිරීම එනේන වාරේ ඇතුල් වෙනවා ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරන්න පටන් අර ගත්තොත් යම් දවසක යම් චිත්තක්ෂණයක යෝගාවචරයට වටහා ගන්න පුළුවන් වෙයි තමන්ගේ මෙනෙහි කිරීම අරමුණ පහළ වෙනවත් සමගම සිද්ධ වෙනවද අරමුණ පහළ වෙන්න ඉස්සර වෙලා වෙනවද අරමුණ පහළ වුණාට පස්සේ සිද්ධ වෙනවද කියන්නේ මේක සාමාන්‍ය බැලු බැලමට පේන තනක් නෙවෙයි මෙනෙහි කිරීම හුඟක් පුරුදු කරපු කෙනෙකුට විතරක් අහුවෙන කාරණාවක් පුරුද්දට ගිරව්වාගේ මෙනෙහි කරන්න පටන් ගත්තොත් අරමුණ එන්නේ ඉස්සලත් මෙනෙහි කිරීම වෙන්න පුළුවන්. සමහර වෙලාවට Tamanda කාරණා වැටහිලා ඇතුල් වීමේ රඟ අත්දැකලා පස්සේ මෙනෙහි කිරීම වෙන්න පුළුවන්. තව සමහර වෙලාවට ඇතුල් වීමත් සමගම මෙනෙහි කිරීම වෙන්න පුළුවන්. මෙන්න මේකෙදී භාවනා ප්‍රගමණය වෙනකොට භාවනා දියුණු වෙනකොට ඇතුල් වීමත් හා සමගම පෙරපසු නොවි අප්‍රමාදීව මෙනෙහි කිරීම පිළිබඳව ඉතාමත්ම සියුම් එකලසක් එන්න පටන් ගන්නවා. වෙන විදියකට මේක කියනවා නම් අපි භාවනාවේ මුල් කාලේ ස්වභාවයෙන්ම පොදු දෙන පොදු කාගෙත් తত্ত্বය පොදුවේ කතා කරනකොට අරමුණ පසු වෙලා ටිකක් ප්‍රමාද වෙලා තමයි අරමුණ අල්ලන්නේ. අපි පිම්බි ඇතුල් වීම ගන්නවා මේ වෙලාව ඇතුල් වීම. ඒ වගේම තමයි උද්දච්ච කුක්කුච්චේ පහළ වෙනකොටත් ඒවා වෙලා හිතට හානි වුණාට පස්සේ වටහා ගන්න. කාමයක් ඇති වෙලා කාමච්ඡන්දේ පහළ ඒකත් ඇති වෙලා හානි වුණාට පස්සේ වටහා ගන්න. ව්‍යාපාදෙත් ඒවා උද්දච්ච කුක්කුච්ච තීන මිද්ද විචිකිච්ඡ තේරම. මේක හොඳටම පේන අල්ල ගන්න පුළුවන් තරම් තමයි මූල කර්මස්ථානේ අපි ගත්ත නිදර්ශනය හැටියට ඇතුල් වීම පිටවීම ඇතුල් වීම වෙනකොටම ඇතුළේම මෙනෙහි කරන තරම් ආරම්භක යෝගාවචරාගේ කර්මන්නේ භාවයක් නැහැ. ඒක ඩිංගිත්තක් පහුවලා තමයි කෙරෙන්නේ. නමුත් මේ බණ අහලා දැනගෙන හෝ නැත්තම් තමයි මේක වටහා ගත්තොත් ඇතුල් වෙනවත් හා සමගම මෙනෙහි කරන්න පුළුවන් නම් අරමුණත් මෙනෙහි කරන හිතත් අතර ඇති ඉඩපරතරය අඩු වෙන පටන් ගන්නවා. අඩු වෙන පටන් ගන්නකොට අරමුණට වෙස්තර ලෙන්න කලින් අරමුණ පිළිබඳව කල්පනා සංඥා පහළ වෙන්න කලින් විචිත්තකම කියන උද්දච්ච කොක්කොච්ච පහළ වෙන කලින් වහාම මෙනෙහි කරන හිත එතෙන්ට ලං වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට සූර වෙන්න සූර වෙන්න නම් අරමුණේ මුල ඇති වෙන භාවන ඇති වෙනකොටම උණු උණු වේම දැක ගන්න මට්ටමට ගියොත් නම් උද්දච්ච කුක්කුච්ච ඉන්නේ නැහැ. විශේෂයෙන්ම චීන මිදේ නෑ. මෙන්න මේ ඩිංගිත්තක් මුලදී පහු වෙන ගැටේ නිසා තමයි චීන මිදේ හෝ උද්දච්ච කුක්කුච්ච එන්න පටන් ගන්නේ. ඒක නිසා ආධුනික කාලේ නම් මෙච්චර ගැඹුරකට නැත්නම් මෙච්චර සවිස්තරව උපදේශ අවශ්‍ය නැහැ. නමුත් ප්‍රශ්නේ එනවා නම් මේකට උත්තර තියෙනවා. උත්තරේ මොකද්ද? ආධුනිකයා ආරමුණ මෙනෙහි කරන්න පමා වෙනවා. ඒක ස්වභාවයි. නමුත් මෙනෙහි කිරීමේ ආනිසංස දැනගෙන මෙනෙහි කිරීම හුරු කරගත්තොත් ඒ හදාගත්ත යාන්ත්‍රයේම යන්ත්‍රයේම වේග කැවීම මගින් අරමුණ එනවා හා සමගම මෙනෙහි කරන තරම් උනන්දු හිතක්, එළඹිච්ච හිතක්, එහෙම නැත්නම් අප්‍රමාදී හිතක් එනකොට අරමුණ දිහාට කඩාපනින්ට ලැහැත්ලා ඉන්නා වගේ අර ක්‍රීඩා තරඟයකට ගිහිල්ලා නැත්නම් දියුම් ජවන තරඟයකට ගිහිල්ලා සැරසෙන් එළවෙන් කියලා ඒ පුද්ගලයා මේ යන්න කියන විධානය දෙනවත් එක්කම ඉදිරියට පනින්න හැතරයි සිටින්නේ. අන්න වගේ මේ එළවෙන සත්‍යය. නැත්නම් ආතාප වීර්ය එළවලා තියාගන්න ගතිය. අප්‍රමාදී බව එළවා තබා ගන්න ගතිය ඒ රත් වෙන කොටයි හරියන්නේ. දක්ෂකම තුළ මේ හරියන්නේ. සාර්ථකත්වයේ තුළ මේ හරියන්නේ. ආන්න ඒ පැත්තට ඩිංගක් හෝ ප්‍රගමනයක් එනවා නම් ඒ කියන්නේ අරමුණ එනවා තා සමගම මෙනෙහි කරන තරම් එළඹ සිටි කතිය. මේ සතියේ තියෙන එළඹ සිටි සීය කියලා කියනකොට ඔය එළවෙන ගතිය, එල්ලව පවතින ගතිය ඊටම වැදගත් වෙනවා. මේක තියෙනවා නම් උද්දච්ච කුක්කුච්චත් එක්ක දෙල්ලම් කරන්න පුළුවන්. බුද්ධ සුකුකුචේ එනවා දකින්නකොටම ගා කීට කලින් අපි දැනගන්නවා මෙනේ කිරීම නතර වෙලා. ආ එහෙනම් උද්දච්ච කුක්කුච්ච දැන් තියෙනවා. ඒක පිළිබඳව මම දැනගත්තා. දැන් උද්දච්ච කුක්කුච්චත් එක්ක වැඩ කරන්න හදනවා කියලා තමයි හිමීට අරමුණ නැවත මෙනේ කරන්න පටන් ගන්න. මෙනේ කරන්න පටන් ගන්න අපි හිතමු යම් ආකාරයක උද්දච්ච කුක්කුච්චේ බල බෙන්දලා මෙනේ කිරීම සාර්ථක වෙනවා නම් දැනගන්න ඕනේ ආය අවස්ථාවක් නොදීම පිණිස මෙනේ කිරීම අරමුණ එනවත් සමගම මෙනෙහි කරන්ඩ ඉදිරියට යනවා. ඉදිරියට නොගියොත් නැවතත් උද්දච්ච කුච්ච අවස්ථාව ගන්න. එහෙම නැත්නම් මේ අදාළ නැති වෙන්න පුළුවන්. නමුත් මුලක් සීතල වෙනවා නම් තීන මිත්‍ය අවස්ථාව ගන්න ඉඩ තියෙනවා. මෙන්න මේක සාර්ථක කරගත්තට පස්සේ මෙන්න මේ කියන පියවර අරමුණ එනවත් හා සමගම මෙනෙහි කිරීමේ දක්ෂකම දන්න කෙනා පත්‍ත්‍ච වෙලා යකඩ සලා ගන්නවායි කියලා කතාවක් තියෙනවා කම්මල් කාර්යයන් අතර. අරමුණ මතුවෙනවත් හා සමගම පුදුම රසණයක් තියෙනවා. ඒකේ දහසු ගුණ ඉතාමත්ම ප්‍රකටයි. ඒ වෙලාවෙම දැනගත්තොත් අරමුණ එනවත් හා සමගම එළඹ සිටි සීයෙන් අප්‍රමාදීව ඉඳලා දැනගත්තොත් ඒ අරමුණ විස්තර වෙන්න කලින් විවිධාකාර මාර්ග වෙන්න කලින් දැක ගැනීමේ ශක්තිය තියෙනවා. එහෙමනම් මේ මෙනෙහි කිරීමත් හා සමගම එයි ඇති ස්වභාවික ලක්ෂණ දැන ගැනීමට ඉඩ ප්‍රස්තාව වැඩි. මෙන්න මේ ටික එකලස් වෙලා එනකොට යෝගාවචරයට පේන්නේ භාවනා කරනවට වැඩිය වේගයෙන් භාවනා වෙන්න පටන් ගන්නවා. ඒ කොහොමද මේක වෙන්නේ කියලා හුඟක් වෙලාට දන්නේ නැහැ. වෙන්නේ මොකද අරමුණ එනවාත් හා සමග මෙනෙහි කිරීමේ සූර භාවය දැන හෝ නොදැන ඉෂ්ට වෙන එකයි. මම මගේ අර්ථකථනය හැටියට මෙන්න මේ අරමුණ එනවාත් හා සමගම එල්ලවි මෙනෙහි කිරීමේ ක්‍රමය තමයි මම මේ යෝනිසෝ මනසිකාරය කියලා අර්ථ දක්වන්න කැමතියි. මනසිකාරය කියලා කියන්නේ අරමුණ ඇවිල්ලා ටික වේලාවක් ගියාට පස්සේ මෙනෙහි කරන ක්‍රමය. මේ ටික වේලාවක් කියලා කියන්නේ තප්පර ගණන් පැය ගණන් නෙවෙයි චිත්තක්ෂණ. යම් වෙලාවක අරමුණ එනවත් හා සමගම ඒකට එළඹව මෙනෙහි කරන්න පුළුවන්. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. අරමුණේ උණු උණුවේ එනකොටම මෙනෙහි කරන ගතිය. එහෙම වුණා නම් අරමුණ මත පටලවා තේරුම් ගන්න වරදොල තේරුම් ගන්න අවස්ථාව ආදී. එතකොට අපි වහා මධ්‍ය ප්‍රතිපදාවට වැඩෙනවා. වහාම මේ උද්දච්ච කුච්ච තීන මිද්ද වගේ දේවල් එන්න කලින් හිතට ආරක්ෂාවක් සලසලා දෙනවා වෙනවා. මේ ආරක්ෂාව තුළින් අරමුණට கிඳා බහින ගතිය. අරමුණේ ස්වභාවික ලක්ෂණ මේවට කියනවා ධර්ම ඕජාව කියලා. අරමුණේ තියෙන ධර්මතාවල ඕජාව හොඳට වැටහෙන්න පටන් ගන්නවා. එතකොට ඇතුල් වෙනකොට එහි යත්තා වූ එක ඇතුල් වීමක් ඇතුළේ ඇතුල් වීම රාශි රාශි තියෙන බව. ඇතුල් වීම කියලා කියන්නේ එකවරක් නෙවෙයි එක ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලියක්. පිට වෙනවා කියලා කියන්නේ එක ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය මැද හරියදී අපි දැක්ක මෙතෙක්කල් දැන් යෝනිසෝමනසික ආධිරපත් වෙනකොට තමයි මෙනෙහි කිරීම සූර වෙනකොට එනකොටම මෙනෙහි කරන්න පුළුවන් ශක්තිය එනවා. ආන්න එතකොට තමයි අරමුණේ ඇත්ත ඇති හැටි දැක ගැනීමට අප තුල වැඩි ප්‍රස්තාවක් ලැබෙන්නේ. මේක සාමාන්‍යයෙන් කියන්නේ අරමුණ ඇවිල්ලා පොඩ්ඩක් පමා වෙලා අරමුණ මෙනෙහි කරන අවස්ථාව තමයි නාම රූප පරිච්ඡේද ඥාන වශයෙන් පෙන්වන්නේ. එතකොට අරමුණ තමයි රූප ධර්මය. මෙනෙහි කරන හිත තමයි නාම ධර්මය. ඒ තරමටම ඥානයක් ඒ වෙලාවේ තියෙනවා. ඒ කියන්නේ අරමුණට මුණ දාලා. නරක තනක් නෙමෙයි. නමුත් මෙතනම හිතියර කවදාකවත් ප්‍රගමණයක් දියුණු වෙන්නේ නැහැ. යෝගාවචරය මෙතෙන්ද ආවනේ විශේෂයෙන්ම උද්දච්ච කුච්ච ආනිද ආදීනව දන්නවනේ. එහෙමනම් කරන්න තියෙන්නේ වේග කරන්න ඕනේ මෙනෙහි කිරීම නැත්නම් හදි ඉක්මන් කරන්න. අප්‍රමාද කරන්න. කරනකොට අරමුණේ මුලත් එක්කම මැද දැනගන්නා ගතියට එනකොට කියනවා පච්චේ පරික්ඛා ඥානය කියලා. මේකට ධම්මත්‍ථිති ඥානය කියලා කියනවා. අරමුණට හේතුව නැත්නම් අරමුණ මතුවේගෙන එන ආකාරය පවා දැකින් තේරුම් ගන්න පටන් ගන්නවා. එතකොට මෙනෙහි කරන හිතත් මුලට මුලට ඇදෙන ගැටයක් එනවා. මේ වෙලාවට තමයි යෝගාවචරයට නිකන් කස කැවුනා වාගේ, වේග කැවුනා වාගේ, එහෙම නැත්නම් Java කැවුනා වාගේ නිකන් කපුවක් මන්තරේ හොඳ කියාගෙන එනකොට මායම් වුණා වගේ, පරල වුණා වගේ අල්ලගෙන ඉන්න පටන් ගන්නවා. මොකද භාවනා 아무තු රසය. ඒ ධර්මයේ 아무තු ඕජාවක් තේරෙන පටන් ගන්නවා. එතකොට පටිච්චසමුප්පාදයේ පිළිබඳව ලොකු අවබෝධයක් මේ නිසා මේ දේ වෙනවා. මේ නිසා මෙහෙම වෙනවායි කියලා හැම රූප ධර්මයකටම හේතු වෙච්ච කාරණාව ඩිංගිත්තක් පේන්න පටන් ගන්නවා. නාම ධර්මයටම හේතු කාරණා ටිකක් පේන්න පටන් ගන්නවා. අර උද්දච්ච කුක්කුච්චේ ආදී නාස්තිකර අධික වේග වෙනුවට අරමුණට ඇතුළට කිඳා බැහැලා එහි ඇත්තා වූ ධර්මෝජාව තව තව පේන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයාගේ සතිය වෙනකට වඩා ජව අධික වෙනවා. සමාධිය ඉස්සල චිත්තක්ෂණේ සමාධිය මේ චිත්තක්ෂණයට ගෙනලා අතාරිනවා. මේ චිත්තක්ෂණේ සමාධිය ඊගා චිත්තක්ෂණයට ගෙනලා අතාරිනවා. දිගින් දිගට දිගින් දිගට සමාධියට පටන් ගන්නවා. ක්ෂණික සමාධිය කියන එකට හුරු වෙනවා. කොච්චර දුරට හුරු වෙනවද කියලා කියනවනම් ඒ වෙලාවේදී අරමුණු මාර වුණත් අපි හිතමු මූල කර්මස්ථානයේ කියන ඇතුළේ මෙනෙහි කර කර ඉන්නකොට ඒක නැතුව කියලා හිතවිල්ලක් ආවත් ඒ හිතවිල්ල මතත් අර තරම්ම වේගෙන් ගිහිල්ලා හිතවිල්ල මෙනෙහි කරගන්න නැත්නම් ඒක ඕජාව ලබා ගන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. මේන්න මේ විදිහට වෙලා දිගට මේ தত্ত্বය පුරුදු වෙනකොට තමයි අරමුණේ මුලක් දැකලා පුරුද්දර දැකපු මැදක් දැකලා අවසානයක් දැක ගන්න පුළුවන් තරමට ආවට පස්සේ අන්න කියනවා හිත දැන් විපස්සනාට සූදානම්. දැන් අරමුණක මුල මැදක දැකීමේ ශක්තියක් තියෙනවා. එතකොට කියනවා සම්මස්සන ඥානය කියලා කලාප වශයෙන් කලාප වශයෙන් සම්මස්නය කරන්න පටන් ගන්නවා. මේ කියන්නේ උද්දච්ච කුක්කුච්ච හාත්පසම වෙනස් පැත්ත. මෙන්න මේ විදිහට අරමුණ එනකොටම අරමුණ දිහාට සාතර බව නැත්නම් හැමදාම උද්දච්ච කුක්කුච්චේ පාර වීම සිද්ධ වෙනවා. ඒකට හේතුව මොකද? අර මිනී කිරීමේ යාන්ත්‍රණය හදිස් අවශ්‍යතාවයේ හැටියට අප්‍රමාද කිරීමේ වැඩපිළිවෙල දැනෙන කියලා නිසා. යම් ආකාරයක මෙනෙහි කිරීමේ යාන්ත්‍රණය මුලින් සාමාන්‍ය වේගයෙන් ගිහිල්ලා හොඳ වීර්යවන්ත ආතාප වීර්යවන්ත එහෙම නැත්නම් අප්‍රමාදී වීර්යයකටපත් වුණාට පස්සේ ඒ අරමුණේ හොඳ මුලමැද අග වශයෙන් එහෙම නැත්නම් ස්වභාවික ලක්ෂණ වශයෙන් අරමුණේ අත්‍යන්ත ලක්ෂණ දැනගැනීමේ වේගය වැඩි වේගෙන වැඩි වේගෙන එනකොට ඒ යෝගාවචරයාගේ මේ සාම විපස්සනා කියන්න බැරි වුණාට ඥාන પરම්පරාවකට විලී ගන්න ගතියක්, බැස ගන්න ගතියක් එන්න පටන් ගන්නවා. මේන මේ ධර්ම එනවා නම් යෝගාවචරයට පුරුද්දක් ඇති වෙනවා, දක්ෂකමක් ඇති වෙනවා. දැන් Taman ඒ උද්දච්ච කුක්කුච්චර ප්‍රතිපක්ෂ ධර්මයට උද්දච්ච කුක්කුච්චෙන් කියන්නේ අරමුණ මතු පිට පිට ඇදගෙන යන එක. මේ කියන අරමුණේ මුලක් දකිමින් අරමුණ දකින්න ගතියට අපි කියන්නේ අරමුණ ඇතුළට හිත ඇදගෙන යන ගතියයි. අරමුණට හිත කිඳා බසින ගතියයි. අරමුණේ හිත නිමක්ත වෙන ගතියයි. ආනෝය ධර්ම දෙක තේරුම් ගත්තට පස්සේ සමහර විටක යෝගාවචරලා තියෙනවා මේ අරමුණ ඇතුළට කිඳා බහින විපස්සනා ගතිය වොන්න උදේ වරුවේ හොඳයි. නමුත් හැන්ද වෙනකොට ඒක හොඳ නැහැ උද්දච්ච කුක්කුච්ච වැඩි වෙනවා. තව සමහර යෝගාවචරයන් උදේ වරුවේ ඇතුළට කිඳා බහින ගතිය අඩුයි සන්දාවට විදිහට මේක ලැබෙනවා. ආන්නේ විදිහට Tamanට මේ ඇත්ත ඇති ඇති හොඳට විවිධකේ බලන හිතියොත් දැක ගන්න පුළුවන් Tamanගේ චරිත ලක්ෂණ වල හැටියට දේශුණික තත්ත්ව වල හැටියට ඒ වගේම පටන් ගන්නකොට හිතේ පවතින ආ වූ සංඥා තත්ත්ව වල හැටියට කොයි වෙලාවෙදී ධර්මුණේ ඇතුළට කිඳා බහින තත්ත්වයක් ගන්න පුළුවන් වෙන්නේ අන්නේ වෙලාවේදී කලදුතු කල වලජයගම් කිව්වා වගේ වහ වහ ඒ අරමුණට බැස ගැනීමේ ශක්තිය ඇති කරගන්න තරම් යෝගාවචරය සූර වෙන්න ඕන. මොකද ඒ තරම්ම මේ උද්දච්ච කුච්චේ භයානකයි ආවොත් ලොකු හානියක් කරනවා. අන්නේ හානියට නොතබා අරමුණ හරිය වෙලාවේදී මෙනෙහි කිරීම වහවහ සිද්ධ වෙන අවස්ථාවේදී යෝගාවචරය හරියට ගොඩ ගොවිතැන් කරලා වැහි වැහි වතුරෙන් කුඹුරු ගොවිතැන් කරන මිනිස්සේ වැහපු දවසේම සීගම් සීගම් කියලා Tamange කෙතහ ගන්නවා වගේ ඒ ධර්මෝජා වෙන අවස්ථාව පාවා දෙන්න නරකයි. පැහැර හරින්න නරකයි. මට වෙලාවයි කැම ගන්න යන්න තියෙනවා. මට මේ වෙලාව අසෝල හම්බෙන්න යන්න තියෙනවා. මට වෙලාව කුංචි වේදනාවක් තියෙනවා. ඒවා ගණන් ගන්න නැතුව ආනර ගොඩ වැහි වතුරින් ගොවිතැන් කරන ගොවිය හරියටම වැස්ස වෙලාවේ Tamange කුඹරහා ගන්නවා වගේ වහවහා මේ කටයුත්ත කරන්න දැනගන්න ඕන. එහෙම දැනගත්තේ නැත්නම් නිතරම මේ උද්දච්ච කුච්චත් එක්ක හැපි හැපි වටිනා කාලේ. නාස්ති වෙන්න ඉඩ තියෙනවා. මොකද හේතුව අරමුණ ඉදිරිපත් වුණත් ඒකේ නිමග්න වෙන හැටි, කිමිද ගන්න හැටි, යෝනිසෝමනසිකාරය පවත්වන හැටි දන්නේ නැති කම නිසා. ඒක නිසායි හැම වෙලාවෙදීම කමඨහං සුද්ධ කරන්නේ කොළොල් লীලා තියෙන්නේ අරමුණක් විස්තර කරනකොට අරමුණ කියන්නේ මෙනෙහි කරපු හැටි කියන්නේ වටහාගත් හැටි කියන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා පිම්බීම ඇතුල්ලිම ඇති වුණා මම ඇතුළුණා කියලා මෙනෙහි කරුවා මට සීතල හුලඟල්ලක් වැටුණා. නැත්නම් හුලඟල්ල වදින එක සීතලට වැටෙන්නට හැපීමක් වැටුණා. එතකොට පිටවීම සිද්ධ වුණා. මම පිට වෙනවා කියලා මෙනෙහි කරා. මට හැපීමක්, බාහිරේ යන හැපීමක්, නැත්නම් උණුසුම් වාත ධාරාවක හැපීමක්, නැත්නම් කේචි හැපීමක් වටවුණා. ආන්න එතකොට හොඳටම දන්නවා ඒක පිළිබඳ හරස් ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. ඇතුල්වීමෙන් පිටවීමෙන් හිත පිට ගිහිල්ලා නැහැ විතරක් නෙවෙයි දෙක අතර තියෙන වෙනස පවා තේරෙනවා. මේ தත්ත්වේ ඉන්නේ ඉන්නවනම් කවදාකවත් මේ උද්දච්ච කුක්කුච්චාති දේවල් වලින් පහර බැටපාර අදින්නේ ඒක නිසා යෝගාවචරය පටන් ගන්න වෙලාවෙදීම ඇතුල්ීමේ පිටීමේ වෙනස ප්‍රකට වෙලාවෙදීම මේ මෙනෙහි කිරීම වහාම ක්‍රියාත්මක කරනවා නම් ඉස්සරහට යන්න යන්න මේක වේග කැවීම මාර්ගයෙන් උද්දච්ච කුක්කුච්චයට එන්න නොදී සතියේ එළඹ සිටි ගතිය අප්‍රමාදයේ වෙනකට වඩා නොතිබිච්ච අප්‍රමාදිකේ යනකොට තමයි එක විනාඩියෙන් දෙකේ හිත විපස්සනා ඥාන වලට දැස ගන්න පුළුවන් ශක්තියක් එන්නේ. එහෙම ගිහිල්ලා යම් වෙලාවක අරමුණක මුල මැද අග කියන විදිහට අරමුණට හොඳට කිසිසේත් අරමුණේ සැලෙන්නතෝ බලන්න පුළුවන් තත්ත්වයට එනකොට විපස්සනා පිළිබඳ උගන්වන ගුරුවරු කියනවා මේ හිතේ වේගය සමත යෝගාවචරයාගේ ප්‍රථම ධ්‍යාන යෝග වේගයට සමානයි කියලා. එතකොට විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන විපස්සනා අංග ලක්ෂණ පහළ වෙන පටන් ගන්නවා. විතක්කය කියලා කියන්නේ අරමුණ මෙනෙහි කිරීම. විචාරය කියලා කියන්නේ ඒ අරමුණ ඉන්දීම නම් හැකිලීමෙන් වෙන්කොට දැනගන්නා ගතිය. හැකීම නම් බිම්බීමෙන් වෙන්කොට දැනගන්නා ගතිය. ආස්වාසේ නම් ප්‍රස්වාසේ වෙන්කොට දැනගන්නා ගතිය. ප්‍රස්වාසේ නම් ආස්වාසේ වෙන්කොට දැනගන්නා ගතිය. තමන්ගේ හිතේ උද්දච්ච කුක්කුච්ච ආදී නැති බව දැනගන්නා ගතිය ආදී ඒ ਵਿਚාරයේ පවතින විමසුන් නොවන පවතින. විමසුන් නොවන පවතිනවා නම් අපි ඊගාට කතා කරන බලාපොරොත්තු වෙන සැකයටත් ඉඩ නැහැ. මේ විමසන්න ඕනේ නැත්තම් සමහරට යෝගාචර කෙලිම ප්‍රශ්න කරන ස්වාමීන් වහන්සේ මේ ආනාපානය කළ මොනවද මේ බලාපොරොත්තු වෙන්නේ? අනු කුමකට එල්ල කරලාද භාවනා කරන්නේ? ඇයි මේ සක්මන් කරන්න අපි පෙළඹෙන්නේ? මොකටද සක්මනේ බලාපොරොත්තු වෙන දේ? ආන්නේ වගේ ඒ කරන්න ඉස්සරළම තමන් කරන දේ පිළිබඳ එල්ලයක් නැති ගතිය සැක ගති පහළ වෙනවා. අපිට අවශ්‍ය වෙලා තියෙන විපස්සනාවේදී ඇත්ත ඇති ඇති දැක ගන්න. ඇත්ත ඇති ඇති දැක ගන්න නම් අරමුණ නැත්නම් සංසිද්ධිය සිදු වෙනකොටම එතනට අපි එළඹිලා බලන ගතිය තියෙනවා. මේකට උපමාවක් දෙනවා නම් මේ පාපන්දු ක්‍රීඩාවේ යෙදීන ඇත්තෝ බෝලේ තමයි ළඟට ආවට පස්සේ පොඩ්ඩක් සෙපර බාණ්ඩ යන්න තරකයි. වහාම ඊගාව ප්‍රතිමල්ල වෙන්නේ ඉස්සෙල්ලා ඒ පිළිබඳ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම Tamange සීමාවේ නැතුව බෝලේ තිබුණත් එහා පැත්තේ ඒක දිහාම යොදාගත්ත හිතකින් ගත කරන්න ඕනේ. ඒ වෙලාවේ දැන් මයිලකට බෝල එන කන් ටිකක් මම විවේක ගන්නම් කියලා බෑ. බියොන් ද බෝල් කියලා කියනවා. ඒ වගේ අරමුණ දිහාට එළඹ සිටි කතිය තියෙනවා. එහෙම නැත්නම් බඩුවක් අරගෙන හොරකම් කරන දුවන හොරෙක් පිටිපස්සේ අල්ලගෙන ගිහිල්ලා ඒ හොරාට දුවන්න බයින්න බැරි වෙන විදිහට කිටි කිටි බතලා අල්ල ගන්නවා වගේ අරමුණ එන්නකොටම දැක ගන්න එක තමයි මේ විචිකිච්ඡාව උද්දච්චය නැති කරන්න තියෙන ක්‍රමය. ඒක නිසා ඊට කල්ලාතුවම මෙනෙහි කිරීම අඳුරලා දීලා තියෙනවා. ආනේ විදිහට ගියොත් ඒ සම්මතන ඥාන අවස්ථාවේදී මේ විතක්ක ਵਿਚාර දෙක මොනවටද අරමුණට හිත අරමුණ හිත මෙනෙහි කිරීම මෙනෙහි කරපු දේ දැන ගැනීමක් කියන මේ කාරණා දෙක එනකොට මේ සමත ධානයක වගේ ප්‍රීති පහළ වෙන පටන් ගන්නවා අරමුණ බලාගෙන ඉනකොට කිලිපොලාගෙන එන තරම් කුමුදාලන තරම් පුදුමාකාර සතුටක් පුදුමාකාර යාදෙන ගතියක් තියෙනවා. ඒ වගේම සුඛයක් තේරෙන පටන් ගන්නවා. ඉතාමත්ම කීකරුව විතක්ක ਵਿਚාර වැඩ කරන නිසා අරමුණේ කාන්තිමත් ගතියක් වැටෙනවා. අධික වේගයක් අරමුණේ තියෙනවා. එක පිම්බීමක් ඇතුළේ පිම්බේ රාශියක්, එක ඇතුළේීමක් ඇතුළේ ඇතුළේම රාශියක්. පියවරක් බලුවත් සක්මණේදී එක පියවරක් ඇතුළේ එසවීම රාශියක්, යැවීම රාශියක් වශයෙන් දකිද්දිත් හොඳට අරමුණට අල්ලලා යන්න පටන් ගන්නවා. ආනේ ප්‍රීති සුඛ ඒකාගතා එනකොට ඇති වෙන ඒකාග්‍රතාවය තමයි කනමත්තක් ඨිතික සමාධි කියලා කියන්නේ. විපස්සනා සමාධිය කියලා කියන්නේ. කනමත්තක් ඨිතික සමාධි කියන්නේ කණික සමාධි කියන එකට අර්ථය දෙන කනමත්තක් ඨිතිකෝ සමාධි. තේච ආරම්මනේ නිරන්තරං ඒකාකාරේන පවත්තමානෝ පටිපක්ඛේන අනබගූතෝ අප්පිතෝගේ චිත්තං නිච්චලං තපේති කියලා මේක බුද්ධ වචනයක් නෙවෙයි අටුවා පාඨිකොත් නෙවෙයි ටීකාචාරින් වහන්සේලා පෙන්ලා දීලා තියෙනවා එන එන අරමුණ විශේෂයි මේ ක්ෂණික සමාධිය පිහිටවනවා නම් ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ පින්වීම නැත්තම් අපි කියන ඇතුල් වීම ගන්නවා මේ ආස්වාසය ගන්නවා නම් එන එන ආස්වාසයක් පාසා නිරන්තරව මෙනෙහි කිරීම පවත්නවා ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ ප්‍රතිපක්ෂේන අනබිභූතෝ මේ උද්දච්ච කුක්කුච්ච වගේ දේවල් වලට එන්න දෙන්නේ හොඳට මෙනෙහි කරනවා නීවරණ කියන නීවරණ වශයෙන් නිදිමතේ ඉන්නේ නැහැ අරමුණ කෙරේ ආශාවක් තරහක් එන්නේ නැහැ සැක එන්නේ නැහැ නීවරණ අයින් වෙනවා එතකොට අර්පණා සමාධියකසේ හිත නිශ්චල වෙන්න පටන් ගන්නවා වේගෙන් වැඩ කරන හිතකුත් වේගෙන් වැඩ කරන අරමුණකුත් දෙක වේග සම්පාත වෙනකොට හරියට නිශ්චල වුණා වගේ තමයි තේරෙන්නේ මේක සාමාන්‍යයෙන් මේ වැඩේ කරපු නැති අත්තන්න හිතා ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා කියනවා කොහොම දුවදුව කොහොමද විපස්සනා කරන්නේ මේ සමතයක් කරන්නේ නැතුව කොහොමද භාවනා කරන්නේ කියලා අර ගොඩේ ඉඳගෙන පීනන්න හදනවා වගේ කටළු කතා. භාවනා කරපු ඇත්තෝ දන්නවා ඒ සූරකම තියෙන ඇත්තෝ දන්නවා ඒ ඒ චිත්තක්ෂණේ සමාධිය ඇති කර ගන්න නම් දේශි නෑ. විතක්ක විචා මේ උද්දච්ච කුච්ච වගේ දේවල් ප්‍රහාණය වෙන්න ඕනේ. ඒ වගේ නිදිමත නැති වෙන්න ඕනේ. අරමුණේ තියෙන වේග හා සමාන වේගයක මෙනෙහි කිරීම වෙන්න ඕනේ. එතකොට මේ වේග දෙක සමවීම තුලින් නිශ්චල දෙයක් වගේ. නිශ්චල දෙයකින් මාරු වෙනවා වගේ අරකින් මේකට මාරු වෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ ඒ හරියට මෙනෙහි කිරීමේ යාන්ත්‍රයෙන් නොදැනුවත්කම නිසා ඇතිවෙන ඵලයක්. උද්දච්ච කුක්කුච්චය ඇති වුණාට පස්සේ ඔය කියන විපස්සනා ධ්‍යාන හෝ විපස්සනා ඥාන හෝ මොනම දෙයක්වත් ඇති වෙන්න විදියක් නැහැ. අරමුණට හිත යොදවන එකට කොට හිත පෙරලෙනවා. කියන හිත පෙරලෙනවා. ඕක තමයි උද්දච්චය කියලා කියන්නේ කුක්කුච්චය කියලා කියන්නේ. ආනේ බව තේරුම් ගන්න නැතුව මෙනෙහි කරන්න යන්න එපා. තව මෙනෙහි කරන්න යනකොට වෙන්නේ අර ඇති වෙච්ච උද්දච්ච කුක්කුච්චය තව තව ඇවිස්සලා අධික වේග ඇවිල්ලා මේ මීයා කඩන්නේ කිය මීවැද්දෙක් වටේ මීමැසි පොදිය වටේ කරකවෙන වාගේ හිත සම්පූර්ණ වික්ෂිප්ත වෙන්න පටන් ගන්නවා. ඒ නිසා උද්දච්ච කුක්කුච්චයට වැඩ කරන යෝගාවචරය ප්‍රථමයෙන් දැනගන්න ඕනේ මගේ හිතේ දැන් තියෙන උද්දච්ච කුක්කුච්චය. නැත්නම් ඇවිසිච්ච හිත. ආනේ බව දැනගෙන බොහොම හිමීට මූල කර්මස්ථානේ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ගිහිල්ලා මූල කර්මස්ථානේ දපෙන තමාගෙන මූල කර්මස්ථානේ මූණට මූණ දා අල්ලගෙන ඊට පස්සේ වේගයෙන් මෙනෙහි කිරීම මාර්ගයෙන් මූල කර්මස්ථානයට බැසගත්තොත් අන්න සාර්ථකව කාලයක් මට ගෙනින් තාස උද්දච්ච කුක්කුච්චේ දුරු කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. උද්දච්ච කුක්කුච්චෙන් දුරු වුණාට පස්සේ සරුවචනාංශේ මතක් කරනවා දාස භාවයකින් වහල් භාවයකින් මිදුණා වගේ ශක්තියක් ඇති වෙනවා. මොකද ආධුනිකයා දන්නවා හොඳටම භාවනා පටන් ගන්න කාලේ කොච්චරනම් මේ හිතවිලි නිසා කොච්චරනම් මේ හිත වික්ෂිප්ත වීම නිසා අපේ කාලය නාස් වෙනා වගේම තමන් පිළිබඳව අව탁සීරු කිරීම නිසා භාවනාවට පශ්චාත්තාප වෙනවද පසුබානවද කියලා. යම් දවසක විපස්සනා වාසී මේ උද්දච්ච කුච්ච උද්දච්ච කුච්ච වශයෙන් දැනගෙන මේට ප්‍රතිකර්ම වශයෙන් මූල කර්මස්ථානයේ හිත තියලා ඒ මූල කර්මස්ථානයත් එක්ක හිත එකිනෙක පිරිමදින්නවා එකිනෙක සමීපස්ත කරන්න ආසේ ළඟ ළඟ මෙනෙහි කරන්න පටන් ගත්තොත් අර උද්දච්ච කුච්ච නැති කරගන්න පුළුවන් නමුත් උද්දච්ච කුච්චත් එක්ක වැඩ කරන බව දන්නේ නැතුව මෙනෙහි කරන්න පටන් ගත්තොත් උද්දච්ච කුකුසෙත් තිබුණට වැඩිය විශ්වාස. එක දවසක් ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ළඟට පැමිණිච්ච අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මගේ හිතේ මොකද්ද සමාධියකුත් තියෙනවා ඒකාකාර පවතින වීර්යකුත් තියෙනවා ඒ වුණාට ওই කියන මාර්ගඵලයක් මොනවාක් ලැබිලා නැහැ ඒක. සාරිපුත්තු හොඳට මතක් කළා යාගේ හිත බලලා කියනවා උඹට ওই සමාධියක් තියෙනවා කියලා කියන්නේ මාන්නයක් විතරයි කියන්නේ. ඒ වේගයක් වීර්යයක් කියනවා කියලා කියන්නේ උද්දච්ච කුක්කුච්ච විතරයි කියන්නේ. මට මේ දේවල් හරියන්නේ නැහැ කියන එකෙන් කියන්නේ පශ්චාත්තාවයක් විතරයි කියන්නේ. ඒ නිසා ওই නීවරණ ධර්ම තුනක් තමයි මහා ලෝකෝට ඔය කතා කරන්නේ. ඔක නීවරණ ධර්ම වශයෙන් තේරුම් අරගන්නයි කියලා හරියටම ඒ කරන ප්‍රකාශය මේ විශ්ලේෂණය කරලා පෙන්නනවා වගේ. මතක් කරනකොටම ඒක අනුරුද්ධ ස්වාමීන් වහන්සේට විශාල කර්මස්ථානයක් වුණයි කියලා සඳහන් වෙලා තියෙනවා. නිසා මේ නීවරණ වලට යටපත් වෙලා උණු උණුවේ ඒකෙන් බැටකමින් ඉන්න වෙලාවෙදීම ඒක හරියට තේරුම් අරගෙන ඒ කෙරෙහි දැක්විය යුතු නිසි ප්‍රතිකර්මයක මාර්ගයෙන් අපි භාවනා හරි පැත්තට දාගත්තොත් මහ පුදුම ගැම්මක් ඇති වෙනවා. Taman ගුරුවරයෙක්ගෙන් වෙනම කටයුතු කිරීමට ඇති මූලික සුදුසුකම් ලබනවා. එහෙම කෙනාට Tamanගේ බහුසුත භාවයෙන් ඇති කරගත්ත දැනුම බොහෝම ජයට එතන සම්බන්ධ කරගන්න පුළුවන්. හැබැයි මේ මෙතෙන් එනකන් යෝනිසෝ මනසිකාරයෙන් පහාර පාදා ගන්න එක නම් බොහොමත්ම තීරණාත්මකයි. ආන්නේ නිසා මුලින් ඊවරණේ නීවරණේ වශයෙන් හඳුනාගෙන ඒකට කඩාපනින්න නැතුව ප්‍රතික්‍රියා නොකර කල යුත්ත කිරීම මාර්ගයෙන් නැවත ප්‍රයෝගයෙන් මූල කර්මස්ථානේ මතු කරන. එහි දැඩිව බැඳී ගැනීම. එහි නිමග්න වීමෙන් නීවරණ ධර්ම යටපත් කරනවා කියන එක සමත ක්‍රමයට වැඩිය හාත්පසින්ම වෙනස් ක්‍රමයක්. බොහෝම සෙල්ලක්කාර ක්‍රමයක් මේකදී. නමුත් ඒක කෙරුවොත් මේ උද්දච්ච කුක්කුච්ච වගේ එකකින් දැනගත්තත් අනිත් නීවරණ දක්වාම මේ එකම යාන්ත්‍රණය එකම ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක නිසා සරුවචනාංශයේ ගුණෙම දේශනා කරලා මතක් කරගත්ත පාපං පාපතෝ පස්සත අයං පඨම දේශ ධම්ම දේශනා කියලා උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කුක්කුච්ච වශයෙන් දැකගන්න මේක තමයි පළවෙනි ධර්ම දේශනාව. පාපං පාපතෝ දිස්වා තත් නිබ්බිද්දත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයං ဒ ුතිය ධම්ම දේශනා පාපේ පාපේ වශයෙන් දැනගෙන එයින් නිර්වින්දනය වීමට නිරමණය වීමට විමුක්තිය පිණිස කටයුතු කරන්න මේක දෙවැනි ධර්ම දේශනාව ඔය යෝගාවචරයේ ආධ්‍නික වශයෙන් ඔය දෙකයි එකයි පටලවාගෙන තියෙනවා හඳුනා ගැනීම කරන්නේ නැතුව ඒකට හැප්පෙන්න හදනවා එතකොට වෙන්නේ සර්පයාගේ පිටිපස්ස පැත්තෙන් ඇල්ලුවා වගේ කනවා සර්පයා අල්ලනකොට අල්ලන්න ඕනේ බෙල්ලෙන්ම ආන්නේ වගේ මේක හොඳටම පේන තැනක් තමයි ඔය උද්දච්ච කුක්කුච්චේ හරියට දැනගත්තොත් තමයි මේක හරි වීරියක් බවට හරි ජවයක් බවට අදිෂ්ඨාන ශක්තියක් බවට චිත්ත ශක්තියක් බවට පත් කරගන්න පුළුවන්. එනිසා ඒක නමුත් මේ කියනවා තරම් ලේසි නෑ ලොකු අභියෝගයක් වෙන. නමුත් එදාට දවසකට යෝගාවචරයා මේ උද්දච්ච කුක්කුච්චෙන් වෙන් වෙන්න පුළුවන් වුණා නම් එදාට වහල් බහයෙන් මිදුණා වාගේ දාස භාවයෙන් මිදුණා වාගේ සංසාරේ පුරා මෙතෙක් කල් කරගෙන ආපු විදියට වැට දෙමින් පැවතුන මේ උද්දච්ච කුච්ච චිත්තක්ෂණයකට සුළු වේලාවකට එක සංසිද්ධියකදී ජය ගැනීමක් ගත්තා වෙනවා ලොකු ශක්තියක් ඇති වෙනවා ඉදිරියටත් මම මේ විදිහේ යෝනිසෝමනස්කාරයෙන් වැඩ කළොත් හරියට විතක්ක ਵਿਚාර දෙක මෙහෙවන්න පටන් ගත්තොත් මම පැත්තට වාචි වැඩි මට මේකේ අවස්ථාවක් ලබා ගන්න පුළුවන් කියලා ශක්තිය ඇති කරගන්න. ඒ වගේම තමයි අද අවශ්‍ය අසුතමන්ට හිතුණා ඊගාවට තියෙන විචිකිච්ඡාව පිළිබඳවත් මතක් කරලා නීවරණ පරිවේ කෙලවරක් දකින්න ඕනේ කියලා ඒ විචිකිච්ඡාවේ සඳහන් වෙන්නේ pāli පාඨයේ අරවිදි තමයි සංතං වා අජ්ජත්තං විචිකිච්ඡං අත්ති මේ අජ්ජත්තං විචිකිච්ඡාති පජා විචිකිච්ඡෝති පජානා යම් වෙලාවක තමන්ගේ හිතේ සැකයක් පහළ වුණා නම් යෝගාවචරයාට බුදුහාමුදුරුවෝ දෙන උපදේශය තමයි මාතුරු දැන් හැකියක් කියනවා කියලා දැනගන්නයි කියන්නේ. දුරු කරන්න කලබල වෙන්න එපා. මේ සැකයේ මෙතෙන්දි පෙන්නන්නේ බුද්ධ ආදී අටතැන් පිළිබඳ සැකේ. මොකද්ද මේ විදිහට බුදුරජාණන් වහන්සේ කිව්වට උන්වහන්සේ ඇත්තටම සරුවඥද? උන්වහන්සේ තුන්කල් දක්වා යොණ තිබුණාද? සත්‍ය සත්‍ය අවබෝධ වුණාද කියලා බුද්ධ ධර්මයේ පිළිබඳව සැක. ඒ වගේම ධර්මයේ ඇත්තටම නෛර්යානිකද? එහෙම නැත්නම් අපි මේ නිකන් අපරාධේ කාලය නාස්ති කරනවාද කියලා. ඒ මම තිස්ස මහරාමේ බොහොම කැලේ කියන කාලේ ඒ ආරණ්‍යක චිත්තෝක වැද්දෙක් හිටාන අපූර්ව විදිහට තාම පුංචි මෝබෝවේ මරාගෙන ඒ වෙලාවම මේ පුලුස්සගෙන කාලා තියෙනවා. ඒ කාවට පස්සේ ආගේ තියෙන අර දැඩි පාපතර තත්ත්වේ නිසා අධික පිපාසාවක් ඇවිල්ලා තියෙනවා. එතන කිරිබිබේ ඉන්නකොට අම්මා පැනලා ගියා. එතන ඒකතු වෙච්ච මේ පදපු ගමන් අලුත් පැටියෙක් තමයි මරලා කාලා තියෙන්නේ. ඉතින් තාමත් මේ එතන පරිසන්දීපු ගැටියක් වගේ තද පිපාසාවක් ඇතිලා තියෙනවා. හැමදැනම ඇවිදලා තියෙනවා වතුර නැහැ. පස්සේ ළඟ තියෙන අරණ්‍යයකට ගිහිල්ලා තියෙනවා. ඒ අරණ්‍යයකට ගිහිල්ලා අරණ්‍යයට කතා කරලා බලව කවුරක්වත් නැහැ. ආඳුරු භාවනා කරනවා. ජීමැස්සේ කලයක් තිබුණලු. අරගෙන වතුර ටිකක් කලේ හිස්සු. තව කලයක් තුනලා ඒකත් බලුවා. ඒකත් ඉතිරිවද බයින්න පටන් ගත්තලු. මේ ආඳුරු මහ කම්මැලි જાතියක් වතුර ටිකක් කියන කියලා නැහැ. වතුර තියෙන පාද කලේ කියලා කෑ ගහනවා. පස්සේ ආඳුරු ඇවිල්ලාලු මොකද ආපාද කලබලේ. කලබලේ තමයි මේ කල තියෙනවා, දියමැසි තියෙනවා, එක කඳුලක් වතුර නැහැ. මෙවල කවුද ඉන්නේ කියලා කෑ ගහනවා. මොකද ප්‍රශ්නේ? ඒරන් කලු වතුර තිබයි. ඒකවල කල හතේම වතුර තියෙනවා. ඔබේ තියෙන මේ අධික මේ වෙහිස කරගත්තේ මොනම දෙයක් අත්තේ නැහැ. හැබැයි කලයට අත තිබ්බොත් කලේ වේලෙනවා. ඒක නිසා දෝතල්ලන්නේ කියවල මම වතුර පොවන්නම් කියලා. හාමුදුරුවෝ කලින් වතුර වක් කරනකොට දෝතට වතුර වැඩෙනවා. කල හතම බිව්වත්. කල හතම බීලක් කියනවලු පිපාසයි කියලා. ඊට පස්සේ කියලා දෙනවා භාගක මහත්තයා කවුද මම මේ කැලේ ඉන්න වැද්දේ. ඉතින් මේ දිගටම මේ මේ මේ ලෝකේ මේ වාගේ බීලා ඉවර කරන්න බැරි විපාක දෙන දෙන විශාල වද විදිහටි මේක කරලා මැරිලා ගියාම මොකද වෙන්නේ? ඊට පස්සේ කියන්නේ මොකද කරන්නේ මේක තමයි අපි මේ પરම්පරාවෙන් ආපු ක්‍රමය. ඊට පස්සේ කියලා දෙනවා කැමැතිනම් අපි ඉතුරුන දාන ටිකක් දෙන්න මේ උපස්ථානය කරගෙන ඉමු කියලා එහෙම නැත්නම් නැත කල්පිතේ මනුස්සයා ටික කාලයක් ඉඳලා තියෙනවා ඇත්තටම. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා බැලුවලු මෙයාට කියලා වන්දනා කෙරෙilla. එහෙම නැත්නම් මේ සීලයක් රැකILLක් සමාජයක් මොනම දෙයක් අත්ද භාෂාවක් තේරෙන්නේ නැහැ. පස්සේ කියලා කියනවා මේ දරදිය අදින්ද ඒ ස්වාමීන් වහන්සේට ගිනි මොලවන්න ඉතින් මේ ටික කරගෙන ඉන්නවා කන්න දෙන්නම් කියලා. ඉතින් මේව කන්න දෙනකොට බලනකොට මනස බොහොම දක්ෂ වුණාලු මේ කපකාරකමද. ඊට පස්සේ දීලා තිනවා මේ වගේ බුදු ගෙවල් දෙකක් බාර දීලා තිනවා දෙකේම වත පිළිවෙත කරන්න බුද්ධ පූජාව අයින් කරන්න ඒ පිරිසුදු කරගෙන ඉන්නේ කියලා. එහෙම ඉන්නකොට එතන පොඩි ළමයි එනලා පැවිදි කරනවා. ඉතින් මේ වැද්දා ගිහිල්ලා අහුවලු ඇයි ස්වාමීන් වහන්සේ මටත් බැරිද මේ වගේ පැවිදි වෙලා කටයුතු කරන්නේ. ඒකල ඔයගේ උපස්ථාන කරනවා නම් ඉතින් ශ්‍රමණ ධර්ම කෝක වේදත් පැවිදි වෙන්න පුළුවන් කියලා කොහොම හරි මෙයාට සිවුරු පොරවලා දෙනවා. සිවුරු පොරවලා අර ස්ථාන දෙකක පත්පිලිවෙත් උගන්වලා ඉතින් හරීම උනන්දුවේ ඒ වත කරනවා. වත කරනවා කියන්නේ උදේ ඉඳලා හන්දනකම් මහා සරලයි ගැඹුරු ධර්ම තේරෙන. පස්සේ හාමුදුරුවෝ දීලා තියෙනවා මේ ගාලා කඩපාඩම් කරනවා. ආරබත, නික්කමත, යුංජත බුද්ධ ශාසනය කියලා අර බව්, යදෙව් වැඩ කරව බුද්ධ ශාසනය කියලා ඉතින් මෙයා කටපාඩම් කරන ඉතර සිංහල තේරුමකුත් නැහැ. එක දවසක් උදේ පාන්දර විහාර මළුවට ඇවිල්ලා ඒ මල් ආසනෙ තුන පර්ණ වෙච්ච මල් අතක ගයනකොට තව ආමුදු කෙනෙක් පුංචි ආමුදු කෙනෙක් ජයත බොහොම කීමක් මින් කායේ කායේ කේසාකය තිතිස් කුණප භාවනා කරනවා. ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනය කියලා කටපාඩම් කරනවා. ඉතින් මෙහා බැලුවලු මේ කට්ටිය මොකද්දෝ තේරුමක් ඇති වැඩක් කරන්නේ. මම එහෙම නෙවෙයි උදේ ඉඳලා හැන්දෑව වෙනකම් වට කරනවා මට මේ මොනම පාළියක්වත් තේරෙන්නේ නැහැ. මොකද්ද මගේ සමන ධර්මය? ඇත්තටම මගෙන් වැඩක් වෙනවද කියලා. මට සැක පහළ වෙලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේලා මාව වගලාගෙන මගෙන් වැඩ ගන්නවා විතරද ඇත්තටම ධර්මයෙන් අයිරියානිකද කියලා. ඒකට බොහොම ගෞරවයිලු අර ලොකු ස්වාමීන් වහන්සේට දවසක් ඒ ස්වාමීන් වුණු පෑන් සකස් කළා කියලා පෑන් පහසු කරලා ඉන්න වෙලාවක ඇහුවලු මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා ඔය කියන විදිහට ඇත්තටම ඔක නෛර්යානික කියන්නේ. ධර්මයේ ඇත්තටම නෛර්යානික කියන්නේ. ඇයි වාදක මහත්තයා මහන්නේ? ඇයි ස්වාමීන් වහන්සේ මේ පොඩි ස්වාමීන් වහන්සේලා පැවිදිලා බලන්න ලස්සනට ඒවා ඉගෙන ගන්නවා, බණ භාවනා කරනවා. මම හැමදාම මේක මේ වතපිළිවෙත කරගෙන ඉන්නවා කියලා මට සතුටක් තියෙනවා. නමුත් මේවා කරලා මට ඒකට වෙන්න පුළුවන්. මට මේ හැකියාවක් ආවා කියලා. ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ බොහොම හිත් වදින තාලෙට මතක් කළා කිවලු උපාසක මහත්තයා අපි මේ කරන යන වැඩේ සම්පූර්ණ නිසකව තමයි කරන්නේ මගේ දැනුම හැටියට නම් නෛර්යා මේ සද්ධර්මයේ නෛර්යානිකයි කිය. ඒකට මේ මිනිස්සයා එහෙනම් හාන්දුනේ මයි වැඩේ හරිනවා. මම ඒ තරම සද්ධායෙන් තමයි මේක කරන්න කිව්වා. කියලා අත් දෙක එකට ගහලා කිව්වලු එහෙනම් ඔබ වහන්සේ කියනවා මට බය වෙන දෙයක් නැහැ මේක නෛර්යානිකයි කියලා. ඊළඟ ලොකු සාහස් කිව්වලු බැලුවාට එතකොට මේ වංශයට තේරෙනවා ටික ටික ඊට පස්සේ කියලා දුන්නලු භාවනා ක්‍රමයක් භාවනා ක්‍රමයක් කියලා දීලා මේ මිනිස්සයා මේ වැද්දා මිලක්ක තිස්ස කියලා නම සඳහන් කරලා තියෙනවා කියන්නේ මේ මිනිස්සයා අර ස්වාමීන් වහන්සේ අතතෙදීම අනාගාමී ඵලය ලැබලා සංයුත්තනිකාය කටපාඩම් කරගෙන ඒ පලාතටම දක්ෂම ධර්මදේශකයන් වහන්සේ නමක් වුණයි කියලා ඒ ලංකාවේ වෙච්ච මුලමදාග තුනම සම්බන්ධ වෙච්ච සිද්ධියක් සඳහන් කරලා තියෙනවා. ඒ මනුස්සයාට ඇතිවෙච්ච මේ ධර්මයේ නෛර්යානිකද කියන සැකය අර ලොකු ස්වාමීන් වහන්සේගේ තිබුණ ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ තිබු ඍජු උත්තරයෙන්ම සංසිඳුණාට පස්සේ මනුෂ්‍ය භාවනා කරයි කියලා කියන්නේ ඔළුවට පිටුරු වලින් හදපු කියන හුම්මේ කියලා එහෙම නැත්නම් ඔළුවට තියෙන දරණුවක් තියාන ඒක වතුරෙන් පොඟවනවා. ඒකල කකුල් දෙකක් වතුර තියාගෙන රෑ දවල් භාවනා කරා. මම මේ වැද්දා මං අද ඇවිල්ලා සංඝයාට උපස්ථාන කරනවා මේ ධර්මයේ නෛර්යානික නම් මට ඊතුරු වැඩේ කරන්න තියෙන මම දිගටම මනසිකාර්ය පවත්නවා කිය අර දීප කර්මස්ථානේ රැය දවල් භාවනා කිරීමෙන් තමයි යා සැක දුරු කිරීමෙන් ඇති කරගත්ත ශක්තිය ඒ ධර්ම සාක්ෂාත් කරලා තියෙන්නේ. ඒ වගේ තමයි භාවනා කරනකොට විශේෂයෙන්ම අර උද්දච්ච කුච්ච වගේ එනකොට අපිට සැකේ කියන එක කැට පිටින් එන්නේ. සාමාන්‍ය ලාවට නෙවෙයි. ඉනි කරන වැඩෙන් පුළුවන්. සමහර අවුරුදු 15 16 භාවනා කරනවා. කිසිසේත්ම තාම ಗುಣ විශේෂයක් ලැබලා නැහැ. මොකද මෙහෙම කළා මොකද්ද වෙන්නේ කියලා සැකයක් ආවට පස්සේ ඒක අර එන ගහත් දෝම් පිටිනක් වගේ තමයි. ඉතින් ගණ්ඩම දෙයක් නෑ හිතේ කොට ගන්න දෙයක් නෑ. ඒ නිසා මේ සැකය ඉතාමත්ම නාස්තිකර නිවර්ණේ වශයෙන් සඳහන් කරනවා. තව සමහර විටක බහුසුත භාවයේ නිසා තමන් ධර්ම කරුණු දන්න නිසා මේ විපස්සනා කරන්න ගියාම අරමුණ මෙනෙහි කරන වෙනුවට කල්පනා කරන්න පටන් ගන්නවා. මේකෙන් කොහොමද විදර්ශනා ඥාන පහළ වෙන්නේ? මේකෙන් කොහොමද විතක්කේ වෙන්නේ? මේක කොහොමද විචාරේ වෙන්නේ? මේක උද්‍යප්පේ ඥානයේද? මේක උපතිභාග නිමිත්තද? ආදි වශයෙන් අර කර්මයේ පැත්ත මේ පැත්ත දාන්න පටන් ගන්නවා. ඒකෙම කවදාකවත් විපස්සනාවක් දිනු වෙන්නේ නැහැ. Taman හිතාගෙන හිටියට තාම ගැඹුරු තැනක ඉන්නවා කියලා කිසිම ගැඹුරකුත් නැහැ. ඒක නිසා මේ නිත්‍යපකරණ වගේ පොත්වල ලියලා තියෙනවා උභයපක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා. තමන්න බේනේ තමන් ඒ පැත්ත මේ පැත්ත දෙකම සලකා බලන හොඳ දක්ෂ විනිශ්චයකාරයෙක් වාගේ එන්න තියෙන දේවල් සහ වෙච්ච දේවල් ගැන කල්පනා කරගෙන ඉන්නවා. නමුත් දන්නේ නැහැ මේ විචිකිච්ඡාව වැඩ කරන්නේ. ඒ නිසා මේ විචිකිච්ඡාවේ තියෙන ඒ භයානකම අර මිලක්කයා වගේ මස්සද්දෙකට එන්නේ නැහැ. මොකද මේ මස්සද්දගේ තියෙන මූලධර්ම දැනුමක් නැහැ. ඊට තියෙන හාමුදුරුවෝ කිව්වනම් කිව්වා. එච්චරයි. නමුත් අර ධර්මය නැත්නම් ධර්ම ඥානය අපි කියන සුතමේ ඥානේ වරදොල පටන් ගන්න ගත්තොත් ඒ බුද්ධිලට අර මේකෙන් හදිච්ච ලෙඩේ වාගේ ධර්මය ආන්නෙත් නෑ ගුරුවරුත් කියලා දෙන්නත් බෑ. නමුත් හොඳ සෞඛ්‍ය සම්බන්ධ සුතමේ ඥානේ තියෙනවා නම් ඒ බුද්ධිලා නිතරම ප්‍රත්‍යක්ෂයේ ඉස්සරහ තියාගෙන අනුමාන ඥාන සහ සුතමේ ඥාන පස්සෙන් කියනවා. හුස්ම ගන්න වෙලාවේදී හුස්ම ගන්නේ එකේ අත්දැකීම ඒ වින්දනය මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ලබන්නේ ධර්මෝජාව කාටවත් නැහැ බෑ කියන්නේ. මේකේ කාන්තේම ප්‍රත්‍යක්ෂය. අන්නේ ප්‍රත්‍යක්ෂයේ තියෙනවා නම් ඒක ඉදිරියට යනකොට Tamande ඉතුරු මේක කොහොමද අනිත්‍ය දුක වෙන්නේ? මේක කොහොමද උද්‍යප්පේ ඥානට යන්නේ කියන එක සිද්ධ වෙයි. අපිට අවශ්‍ය කරලා තියෙන මූල කර්මස්ථානෙට හිත යොදාගෙන මුණට මුණ දාලා ධානයින් එකයි. එහෙම නැත්නම් නීවරණයක් ආවනම් නීවරණයට හිත යොදාගෙන නීවරණේ අවබෝධ කරන එකයි. මේක ආબોධ කිරීමෙන් එහෙම වෙන්නේ කොහොමද මෙහෙම වෙන්නේ කොහොමද නැත්නම් මේ හුස්ම දිහා බලන ජීවෙන් කොහොමද නිවන් ලබන්න පුළුවන්නේ නැත්නම් මේ සතිය වගේ ධර්මයකින් කොහොමද ওই ගැඹුරු ඥාන පහළ වෙන්නේ කියලා විවිධාකාරයෙන් අපි මේ සැක වලට පෝර දානවා. එතකොට ගන්න තියෙන්නේ අර උභේ පක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංශයේදී කිව්වා වගේ මේ විචිකිච්ඡාවට රජ වෙන්න දෙන්න තරකයි. රාජ්‍ය නොවෙන්න නම් එකම එකයි අවශ්‍ය කරන්නේ තමන්ගේ මූල කර්මස්ථානේ මූණට මූණ දාලා තියෙනවා නම් කවදාකවත් විචිකිච්ඡාවක් නැහැ. එන්නේ ඉඩක් නැහැ. ඒක නිසා විචිකිච්ඡාව පිළිබඳව හොඳට තේරුම් ගන්න ඕනේ මේ බහුසුත භාවය නැත්නම් භාගෙට මේ තම්බිච්ච දේවල් වාගේ. ඒකත් නරක වෙනවා කාමමනසක බලත් නරක වෙනවා වගේ මූල ධර්ම හෝ මොනම දෙයකින් කල්පනා කිරීමෙන් මේ කොට එන්න බෑ. ඒ නිසා බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ, ඒ වගේම තමන්ගේ ශික්ෂා මම ඇත්තටම සීලයක පිළිපලාද නැද්ද කියන එක තමන්ගේ හිතේ විශ්වාසයක් නැත්තම් ඔන්න උපක්‍රම කරුවා සැක පහළ වෙනවා. මොන්න උපක්‍රම කරුවත් උද්දච්ච කුක්කුච්ච පහළ වෙනවා. ඒ නිසා ශික්ෂාව පිළිබඳව හොඳ පිරිසුදු ගතියක් තියෙනවා. ඒක අතීත අනාගත පච්චුප්පන්න කියන ස්කන්ධ ධර්ම පිළිබඳව. මේ પરම්පරාව සම්මතයේ පවතින දෙයක් පටිච්චසමුප්පාදේ දැනගන්න ඕනේ. මෙන්න මේ වගේ අටතන්හි සැක තියෙනවා නම් ඒවා පිරිසුදු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි බණ ඇහිම සහ ධර්ම සාකච්ඡාව. ඒ වගේම අර උද්දච්ච කුක්කුච්ච එකත් මේ කියන සැක එකක් කියන දෙකතම ඉතාමත්ම කිට්ටු සම්බන්ධ වෙනවා Tamange පිරිසිදු සීලේ. අවිප්පටිසාරත්ථය ආනන්ද කුසලානි ශීලානි කියලා සරුවත් තමයි සඳහන් කරනවා යම් දවසින් දවසට දියුණු වෙන අධික් සීලයක් බාටපත් වෙන සීල සම්පන්න පුද්ගලයාට විපිලිසරකම නැති වෙනවා. ඒ වගේම තමයි යම් කිසි වෙලාවක Taman ඒ හොඳ සීලයක නොපිහිටා එහෙම නැත්නම් දෘෂ්ටිය පිළිබඳව පැහැදිලිකමකින් තොරව භාවනා කරන ප්‍රතිඵලයක් ආවත් ඒ ආපු භාවනා ප්‍රතිඵලයේ පිළිබඳව සැකකර බය වෙනවා පස්සට එනවා මේක මේ වෙන්න පුළුවන්ද මට මේ මොකද වුනේ කියලා ඒ භාවනාව ඉදිරියට ගෙන ආයුතු ගැම්ම නතර කරලා අරකට සැක උපදවන්නේ මොකද්ද තමන්ගේම සීලය පිළිබඳව තමන්ගේ දෘෂ්ටිය පිළිබඳව අඩුපාඩු ඒකයි සඳහන් කරන්නේ ආදි මේව විසෝදේ කුසලේසු ධම්මේ සතිපට්ඨාන පටන් ගන්න නම් මුලින්ම කුසල ධර්මයන් පිළිබඳව ආදිය මුල පිරිසුදු කරන්න. මොකක්ද ආදිය කියලා කියන්නේ? සුපතිති හොඳ පිහිටි සීලය, නිවැරදි දෘෂ්ටිය. මෙවුවා අඩුපාඩු නම් භාවනා ප්‍රතිඵල එනකොට භාවනා ප්‍රතිඵල යම්ම වරදොල තේරුම් ගන්න ඉඩ තියෙනවා. අර මේ මේ අඩුපාඩු පිටේ වණේ කියන මේවා පඳුරට බයයි වාගේ තමන්ගේ ඇතුළත අඩුපාඩුකම් තියෙනවනම් අනිවාර්යයෙන් භාවනාදී ගැඹුරු වැඩ කරන්න ගියාම ඒකෙන් එල්ලෝ කන ගති, කම්පන සංසල ගති පහළ වෙනවා. ඒ නිසා ඒවා තිබුණයි කියලා භාවනා නැතර කළ පශ්චාත්තාප වෙන තීමේ තියෙන්නේ. හොඳට මේ විචිකිච්ඡා උද්දච්ච කියන දෙක හිතේ වැඩ කරනවා නම් නිතරම ආපහු හැරිලා තමන්ගේ සීල පිළිබඳ පරීක්ෂා කරන්න ඕන. මම පොදු කියන එක හොඳ නැහැ. නමුත් කියන්න පුළුවන් බටහිරත් එක්ක ආසියාකරයේ මිනිස්සු භාවනා වැඩ කරන්න ගියාම ආශ්‍යාකරේ ඉන්න භාවනා කර්මස්ථානාචාර්යවරුන්ට වැඩ කරන්න වෙන්නේ ඕන උතර. නැත්නම් ලොකු හැඟීමක් තියෙනවා විපස්සනා ගැන. නැත්නම් ලොකු අවබෝධයක් තියෙනවා මොකද්ද සත්‍යයෙන් කරන්න ඕනේ කියලා. ඒ කරන්න කොච්චර ගියත් කවදාකවත් මේ සීලයක තියෙන වටිනාකම තේරුම් ගන්නට හෝ ඒක අගේ කරන්නට වීම ඒගොල්ලෝ හිතනවා තරම් නෑ කියලා. අපේ ධර්ම ඥානෙත් එක බලන්න මොකටද මේකට උත්තර කියන සීලයක් මොකටද ඕකට ওই විදිහට පිටු දෘෂ්ටියක් කියලා ඒව ගණන් ගන්න නැතුව අර තාක්ෂණික පැත්තෙන් මේක ළඟට ගියාම ප්‍රතිඵල නම් 100ට 100ක් විශ්වාස ඒක පිළිබඳව කතා කරන්න දෙයක් නෑ. භාවනා කරොත් ප්‍රතිඵල තියෙනවා. නමුත් ඒක දරන්න තරම් තරම් තරම් වෙන ශීලයක් තියෙනවාද කියන එක නම් උද්දීලික කාරණා. ඒක නිසා මේ නීවරණ දෙක උද්දච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන දෙක අපේ තියෙන මේ සීලය පිළිබඳ හොඳ මේ උපමාය. අර අසජී ස්වාමීන් බුදුජානනාංශය සඳහන් කළා වගේ අසජුම්බේ සීල පිළිබඳ සැකද නැහැ. එහෙනම් මොකටද කලබල වෙන්නේ? ඒක තියෙනවනේ ඕන දෙයක් කරගෙන යන්න පුළුවන්. ආදි වශයෙන් මේ සෑම දෙයකම පුදුමාකාර පිළිබිඹු තියෙනවා. ඒක නිසා ඒ උද්දච්ච කුච්චේ වේවා විචිකිච්ඡා වේවා ඒක ආපුවම ඒක මකන්න හැදුවට කවදාකවත් ඒ පිළිතුරු හම්බ වෙන්නේ නැහැ. හොඳට හොයලා බලන්න ඕනේ ඒක තියෙනකොට උද්දච්චය තියෙනවා. සැකේ තියෙනකොට සැකේ තියෙනවා කියන එක දැනගන්නවා ඒක අමාරු වැඩ. දැනගත්තොත් කවදා හෝ මේ උද්දච්චයට හේතු වෙච්ච මුලට හිත අදින ගතිය යෝනිසමනසිකාරය පහළ වෙයි. මට මේ නිතර නිතර සැකෙන්න හේතුව මොකද්ද කියන හේතුව පහළ වෙලා එයි. ඒක බය වෙන්න දෙයක්වත් කලබල වෙන්න දෙයක්වත් නෙවෙයි ඒක සෝවීමේ ලක්ෂණයක්. ඒ වගේ මේක හැම වෙලාවෙදීම ආත්ම ධෛර්යය වඩමින් නෙවෙයි එන්නේ කනගාටුවක් ඇති කරමින් එන්න ඉඩ තියෙනවා. පශ්චාත්තාප වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකාන්තම සුවයක් ගෙන දෙනවා. ඒක නිසා ඔය බටහිර වෛද්‍ය ක්‍රමයේ හැටියට තියෙන මානසික රෝග සුව කිරීමේ තත්ත්වවලදී හරියට කිච්චේ සම්බන්ධ වෙලා කටයුතු කරන්න වෙන උද්දච්ච කුච්චයටත් ඉස්කිච්ඡාවක් කියන දෙකට. නමුත් අවාසනාවට වගේ ඒ අක්කරන් යන ඇත්තන්ටත් එච්චර සුදුසුකම් නැහැ. ඒ සුදුසුකම් නැතුව ගියා වෙන්නේ දෙන්නම අමාරු වැඩ. ඒ නිසා ඒ යම් කිසි කෙනෙකුට අර මිලක් කෑවිලා ඒ ශාන්තියෙන් අහනකොට ස්වාමීන් වහන්සේ මේ ඔක්කොමලා වැඩ කර ගන්නවා මට විතරක් හරියන්න ওই කියන විදිහ ධර්මයේ ඇත්තටම නෛර්යානිකද කියලා අහනකොට අර ස්වාමීන් වහන්සේ සුදුසුකම් තිබුණා ඒ සාංශිත කෙනෙකුට ආත්ම විශ්වාසයෙන් කතා කරන්න පුළුවන් ගැතිය කියනකොට මතක් කරලා ගියා මොකද උඹට එහෙම හිතුවේ මේකයි ස්වාමීන් වහන්සේ මම මෙච්චර කාලයක් මේ උපස්ථාන කළා කිසිම ගුණයක් නැහැ හැබැයි මම මේ කරන දේ නම් සද්ධායෙන් කරන්නේ මම මේ ඔබ අහකින් අහන්නයි ආවේ නෑ මිලක්ේ නෑ තිස්ස ඒකාන්තයෙන්ම මේ ණය මේ ධර්මේ ණයිරින්යි කියන ණයිරානිකයි කියනකොට අර මනස අප්පුඩියක් ආයෙකෝනේ එහෙනම් හරිනවා ස්වාමීන් වහන්සේ. ආයෙ හැකියක් එන්නේ ආන් ඔය වගේ තමයි අපි උද්දච්ච කුක්කුච්ච සහිත පුද්ගලයන් එක වැඩ කරන්න හදනකොට ඉස්සල්ලාම අපි දැනගන්න ඕනේ අපි තියුවා ඒ වැඩ කරන්න නම් අපිට මූලික සුදුසුකම් තියෙනවා. නමුත් අවාසනාවට වාගේ භාවනා මධ්‍යස්ථානින වැඩියෙන්ම කතා කරන මනුස්සයා ළඟට තමයි කමටහන් ගන්න යන්නේ උඟ දෙන්නේ. මට හරියම කනගාටු වෙන්න දැනනවා. මොකද මේගොල්ලෝ පැනලා දෙනවනේ. ඉතින් ගිය ගමන් මේගොල්ලෝ ඕන ප්‍රශ්නයක් ආවම කරදරයක් වෙච්චාම අර උද්දච්චෝකුච්චයේ ඉහළම කෙළවරට රෝග භෝවිච්ච එක්ක ළඟට ගිහලා තමයි ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. බැරිම තැන තමයි කර්මස්ථානාචාර්යවරු ළඟට එන්නේ අසාධ්‍ය වුණාට පස්සේ. ඒක නිසා මේ කතා කරන්න ගියාම එහෙම නැත්නම් Tamange රුචි අනුව වැඩ කරන්න ගියාම ධර්මයේ උඩපල්ල යනවා. කොළුවෙන් හිටගත්තා වගේ හිතෙනවා. ඒකයි මතක් කරන්නේ හැම වෙලාවෙම තමයි නිස්සද්දව කටයුතු කරන්න. එන එන අරමුණක් මෙනෙහි කරන්න. මෙනෙහි කරලා තමන් එදා ඉඳන් අද දක්වා කරපු හොඳම භාවනා පිළිබඳ තොරතුරු කර්මස්ථානක වලට වාර්තා කරන්න. එහෙම නැති වුණොත් ඒ අර උද්දච්චය විසින් උද්දච්චය පෝෂණය කරන තැනට යනවා. සැකේ විසින් සැකේ පෝෂණය කරන තැනට යනවා. උත්තරේට එන්නේ නැහැ. මොකද ඒ හරි ලාභෙට දෙනවා අයුවා. උපදෙස් දෙනවා මල්ලු ගණන් දෙනවා. අන්දියකට කොනකට හේතු වෙච්චාම කකුලක් පිටියට තියාගත්තාම ඉතින් පැය ගණන් දෙන්නගේ කයිවාරෝ යනවා අර දිගින් දිගට දිගින් දිගට වැවෙන උද්දච්ච ප්‍රදේශ කුක්කුච්ච ප්‍රදේශ සම්පප්පලාප ප්‍රදේශ දිහා බලනකොට භාවනා මැද අසහනක තරන්නේ නැහැ ජලපෙන්නේ නැහැ ඒක නිසා මේවා පිළිබඳව දැනගත්තා නම් අපිට තේරෙන පටන් ගන්නවා අපි ඒක ආපුවාම ඒකට පොහොර වැටෙන විදිහට කටයුතු කරන එක හොඳ නැහැ මොකද ඒකවල ලැබෙන ආදර්ශයත් හොඳ නැහැ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපි කොච්චර භාවනා කරත් අවුරුදු ගණන් භාවනා කරත් කල්ප ගණන් භාවනා කරත් මේ මූලික ධර්ම තේරුම් අරගෙන විශේෂයෙන්ම නීවරණ නීවරණ වශයෙන් තේරුම් අරගෙන ඒ සඳහා කළ යුතු ප්‍රතිකර්මය දැන ගැනීමට තරම් අපි ඉවසීමේ ශක්තියක් නැත්තම් හැමදාම දැන හෝ දැන පෝෂණය ලබන්නේ නීවර ධර්මමයි. ඉතින් ඒකෝට යා තුලින් ඕන තරම් ජීවෙන් දිලි තියෙනවා. ඔය සරුවත් අනාංශ කිව්වට ඕක හරියටම හරියන්නේ නැහැ. එනතන් ওই ධර්ම ওই විදිහට නෛර්යානික නැහැ. නැත්තම් ওই සංඥා ওই කිනේ සූපටිපන්න නැහැ කිය. ඒක කාලෙම හිතන්නේ උසුණක් අත්ත කියලා පුරුෂයෙක් පැවිදිලා ඉඳලා එයා පැහැදිලිවම කිව්වා. බුදුජානනාදලම පැවිදිලා හිටියා. මම බුදුහාමර ගෝලේ. නමුත් බුදුහාමර ওই කියන සර්වඥ තාඥාවේ නැහැ. ඔය ධර්මයේ ওই කියන නෛර්යානිකම නැහැ. ඔය සංඥා ওই කියන තරම් සුපටිපන්න නැහැ කිය වීඩියක් වීඩියක් ගන්න ඇවිදින්න පටන් ගත්තා. ආනන්ද ස්වාමීන් වහන්සේ බය වෙලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්ව පින්න පාතෙත් නැති. මේ මනුස්සයා යන යන තැන වින්ද වාටි කරන කරන තැන් වල තිබුණා අපිට මෙහෙම මෙහෙම කියනවා. ඊළඟට බුදුරජාණන් සදාන් කරා ආනන්දෝග කාලෙදික නැති වෙයි. ওই මනුස්සයාට නැති ධර්මාන්වේ නැහැ කියලා. ධර්මාන්වේ කියලා කියන්නේ ධර්මයේ අනුව කල්පනා කිරීමේ ශක්තිය නැහැ. ධර්මය අනුව කල්පනා කරා නම් ධර්මයේ පවතින විමුක්තිය සඳහා පමණමයි. කලබලයක් වෙන සවුලක් නිසා ධර්මයේ කවදාවත් පිටින්නේ. ඒ නිසා භාවනා කරලා වෙන ප්‍රතිඵලයක් කවම කවදාකවත් අවුලක් ඇති කරන්නේ. අවුලක් ඇති වුණා නම් ඔය භාවනා ප්‍රතිඵල කියලා හිතාගෙන නීවරණය. ඒ වගේ දේවල් කතා කරන්නම් ඒවා පිළිබඳව පුහුණුවක් ඇති කරන්නම් ඒ වගේ දේවල් අස්වසාලන්න නම් බුද්ධමාකාර මේ ධර්මතාවල තියෙන වංචනික ස්වરૂප උද අවබෝධයක් ඇති කරන්න ඕනේ. ඒකෙදි ප්‍රධාන දේ වෙන්න ඕනේ තමන් ආරසයලා කටයුතු කරන්න ඕනේ. වංචනික ධර්ම බොහෝම ජයට වැඩ කරනවා ඔය උද්දච්ච කුච්ච සැක සංකා කියන තැන්වලදී ඒ නිසා ආධුනික යෝගාවචරයට අවශ්‍ය වෙනවා හරියට මූල කර්මස්ථානය පිළිබඳව මෙනෙහි කිරීම ඒක හරියට වාර්තා කිරීම ඒ වාගේම විතර කමඨාන් සුද්ධ කිරීම. එහෙම නොවුනොත් දැන හෝ නොදැන වෙන්නේ අර අවුල් වෙන පැත්තට යන එක. ඒ නිසා හරිය මේ බරක් කියනවා. හැමදාම කමඨාන් සුද්ධ කරන පුළුවන් හොඳයි. නමුත් අර කාල වේලාව සලකලා අඩු ගන්න දවස් දෙකකට සැරයක්වත් එහෙමම කරගෙන යනකොට බොහෝම ඉක්මනට හරි පහර තේරුම් අරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ මාර්ගයෙන් අපි මේ එකතු වෙලා සාමූහිකව මේ උද්දච්ච කුච්ච සැක කියන දේවල් දුරු කරනවා. අර වෙන විදිහට ආවට ගියාට මේ සමතේදී වගේ මේ විපස්සනාවේදී බොහෝමත්ම සංවේදී, බොහෝමත්ම ආසන්නයි, බොහෝමත්ම උත්සන්නයි. ඒක නිසා එක විනාඩි 5ක් නිකම් පරීක්ෂණයක් වෙනස පොඩ්ඩක් කතා කරගෙන ඉඳලා කියලා වාඩි වෙන්න බෑ විනාඩි 10ක්වත් අඩු ගන්න හිත ඇතුලේ කතා කරපු දේවල් පිළිබඳව ආයෙ කතා කරන්න පටන් ගන්නවා ඒක නිසා යෝගාවචරයක් දන්නවනම් මේ නත්තිමේ අජත්තං උද්දච්ච කුක්කුච්චං නත්තිමේ අජත්තං උද්දච්ච කුක්කුච්චං පජානාති කියන සමන්තර උද්දච්ච කුක්කුච්චේ දැන් නැහැ. ඒ නැති බව දන්නවනම් තේරුම් ගනි අනේ මෙවැනි තත්ත්වයක් රැකගන්න මොන්න තරම් සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවට උදව් කළ යුතුයි. එහෙම වෙලාවට අපි මේ ලැබුණා වූ වටිනා කියන සම්පත්තිය බාල වෙන විදිහට අපේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හැසිරුණොත් ඊට පස්සේ උද්දච්ච කුච්චේ පහර වැටෙන වෙලාවේදී අපිට විපිලිසරකම ඇති වෙනවා. ඒ නිසා නැති උද්දච්ච කුච්චේ නැති චිත්තක්ෂණයක් ආවම උපදීම වැඩ ගැනීම සඳහා මතුවෙන මතුවෙන අරමුණු මෙනෙහි කරමින් සක්මණේ හෝ පරියන්කේ හෝ ඉදින්දා කටයුතු කරනවා නම් ඒ යෝගාවචරය ඒ ධර්මමය නැත්නම් භාවනාමය අත්දැකීම් ලබන්න තරම් සුසුසු භාජනයක් සහිත පුද්ගලෙක් වාටපත් වෙනවා. එහෙම නැත්නම් ලැබිච්ච තෑග්ග දරා ගන්න බැරි වෙනවා. ඒකට හරියට කාලය විසින් දඬුවම් කරනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ භාවනා කරගෙන කරගෙන යනකොටම මේ භාවනාවෙන් එන ප්‍රතිඵලවලට තරම් වෙන ආකාරයේ තමන්ගේ කායික, වාචසික, මානසික හැසිරීම ඇති කරන්න ඕනේ. එහෙම නැතුව සර්වඥාන්තර මුලින්ම සීලය හදාගන්න ඒ වාගම දෘෂ්ටියක පිහිටන්න ආදී වගේ දේවල් කිව්වේ මේ තමන්ගේ ගෝල බාලයෝ තමන්ට නතු කරලා තියාගෙන ඉන්න තියෙන පටු හැංගීමකින් නෙවෙයි. ඒ ගෝල බාලයන් වෙනුවෙන්ම ඇත්තා වූ මෛත්‍රිකින් කරුණාව. ඒ මොකද මේ නිවර්ණ ධර්ම විපස්සනා යෝගාවචරයට නිටතරම ක්‍රියාත්මකනේ. සමථ යෝගාවචරය නම් ඒක සාහකාලික යටපත් කළ ඒ මතින් විපස්සනා කරන්නේ. නමුත් සාමාන්‍ය විපස්සනාට ගියාට පස්සේ නැවතත් අර නිවර්තනව මත වෙන. ඒ නිසා මතු නොවිච්ච වෙලාවදී ඒක දිගට ගෙන යන්නත් මතු වුණොත් මතු වෙච්ච බව නම වශයෙන් දැනගන්න ඒ වාගෙම තමයි. ඊවර්ණ මේකට මූල ධර්මයේ මූල කර්මස්ථානයේ මතු වුණොත් ඒකේ උපරිම ප්‍රයෝජන ගන්නත් දැනගන්නවා කියන එක තමයි ධර්මාන්වේෂය. ඒක පොදුවේ දෙන්න පුළුවන් උපදේශයක් නෙවෙයි. වරද්ද වරද්ද ඉගෙනගෙන ඉගෙනගෙන Taman ධාර්ය මහන්සියෙන් හම්බ කරගත්ත ඉගෙනගත්ත මේ දේවල් අත නෑර මතක් වෙන දේ නැතුව දිගට පැවැත්වීම තමයි මේකට කරම් තියෙන ක්‍රමේ. ඒකයි මේ දවස් 7-8 එක දිගට ඉඳලා භාවනා කරනකොට ප්‍රතිඵල හරියන්නේ. හරියන කෙනාට හරියනවා. මොකද හේතුව යටපත් කරගත්තාම නීවරණයක් ඒ අවස්ථාවේ උගා දුරදිග යන්න පුළුවන්. අර ඉදින්දා වැඩ කරනකොට නීවරණ යටපත් වුණා හොදෝද මලේ දාන වගේ ආයශරයක් දවස් හතරට එන්නේ ඊට වැඩි. මේකෙදී එහෙම නෙමෙයි. මෙතන කියන වාතාවරණයේදී කායික වාචික මානසික වශයෙන් පොදුවේ ප්‍රයත්න යොදනකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනකොට ඒවා ටික ටික අඩු වෙන පටන් ගන්නවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ සමග්ගානන් තපෝසුකෝ වගේ මේ සමගිය එකතුලා භාවනා කරනකොට හරියන තියෙන ඊට බොහෝම වැඩි. නමුත් ඒකට එක එක කෙනෙකුට වගකීමක් බොහොම වැඩි. ඒක නිසා නීවරණ කියන ශේෂ්ත්‍ය අපි ඉතාමත්ම දක්ෂව පරීක්ෂා කරන පරීක්ෂණ කණ්ඩායමක් වාගේ. ඒ කණ්ඩායම නිතරම පරීක්ෂා කරමින් ප්‍රතිඵල නිකුත් කරමින් ඉන්නේ. ඒ නිසා මේ මුලින් ඇත්තටම සමාධිය තමයි වැදගත් වෙන්නේ. නමුත් මේ සමාධි විපස්සනා වශයෙන් ඇති කරන්න ගියාම මේ පස්සේ අපි අද සාකච්ඡා කරපු මේ නීවරණ ධර්ම දෙක තානත්ම ළඟ ඉඳගෙන Tamanට ප්‍රතිඵල නිකුත් කරනවා. ඒ නිසා ලැබෙන ලැබෙන මේ සෑම අවස්ථාවකම ප්‍රයෝජන අරගෙන නීවරණ නීවරණ වශයෙන් උනොත් මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානයේ වශයෙන් උනොත් මූල කර්මස්ථානයේ ඇතුල් වෙන පළුව ඇතුල් වීම පළුව වශයෙන් පිට වෙන පළුව පිට වෙන පළුව වශයෙන් මේ ඉඳගෙන ඉන්න වෙලාව වශයෙන් මේ සක්මන් කරන වෙලාව වශයෙන් මේ ඉදින්දා වැඩ කරන වෙලාව වශයෙන් අරමුණ වල විෂද භාවය වැඩි වෙනවනම් නීවරණයන්ගෙන් තොර සාන්ත භාවයක් දක් ගන්න පුළුවන් වෙනවා. එතකොට සමත සමාධියක් වාගේ මේ ක්ෂණික සමාධිය ඇති වුණා නම් එදා තමයි යෝගාවචරය ඒ විපස්සනා පිළිබඳව පරිචයක් දක්ෂකමක් ලබන්නේ. ඒක මේ ස්ථිරසාරකක් නෙවෙයි. නමුත් මට පුළුවන් මම කරගත්තා කියන සතුට ඇති වෙනවා. ඉතින් මේ ධර්ම කොටස් තව තවත් අහන්න අහන්න මේ ඇති කරගත්තා වූ ශක්තිය අඛණ්ඩව දිගට ගෙන යආ ගන්න ඒ ඒ කෙනාට අදාළ වන්නා වූ ඒ සත්‍ය සද්ධාව, විරිය, සමාධිය, සද්ධාව, විරිය, සත්‍ය, සමාධිය, ප්‍රඥා තව තවත් දිනු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ නිවර්ණ පබ්බේ නිමාවත් සම කරම එකම අද ධර්ම දේශනාවේ නිමාවත් එසේ සටහන් කරනවා සියලු දිනාටම ඒ සද්ධාහදී ඉන්දිය ධර්ම වැඩිීමේ විපස්සනා ඥාන තව තවත් සාර්ථකව පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සාකච්ඡා කරපු ඉදිරිපත් කරගත්ත කාරණා මත කියන්න කරන් දෙයක් තියෙනවා අපි ඒකට අහුම්කම් දීලා ආන්න තියෙන ප්‍රශ්න කියනවනම් එහෙම නැත්නම් අපි දෙවියන් දෙපින් පැමිණි වීමෙන් ඥාතීන් දෙපින් පැමිණි වීමෙන් පරමාර්ථයේ පිරිසුදු කර ගැනීමෙන් අද දවසේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සැසිවාරය સમાප්ත කරමු කියලා මම යෝජනා කරා. මාතෘ විද්‍යාස කුස්කුස්සේ කියන මූලික අරමුණ මෙහි කිරීම සමත පැත්තට යනවද කියලා මම විස්තර කරනවා. ඒ මූල මූල කර්මස්ථානයේ මෙනෙහි කරන්ඩ ඉස්සල්ලා උද්දච්චයයි මට පහළ වෙලා තියෙන්නේ කුක්කුච්චයයි පහළ වෙලා තියෙන්නේ කියලා දැන ගැනීම නම් විපස්සනා. ඒක තමයි සාර්ථක ක්‍රමේ. ඒක නැතුව උද්දච්ච කුක්කුච්චය පහළ වෙච්ච වෙලාවේදී සමචියෝගාවචර හරි අසරණයි. <clears throat> මොනවාක්වත් කරන්න විදියක් නැහැ. කරන්න තියෙන්නේ පරියන්කෙන් නැගිටලා කියලා සක්මන්ට යන්න කියනවා. එහෙම නැත්නම් අපි සමහර වෙලාවට ওই භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට අදිශයේම ගෙවල් වල ලියුම් එනවා ටෙලිෆෝන් කෝල් එනවා ආවට පස්සේ අර එකපාරටම ගෙවල් වල තියෙන අවුල් ඒක නිකන් විශේෂයක් වදිනා වගේ පැටවෙනවා පැටවෙනට පස්සේ අර තිබුණු සත්‍ය සමාධියේ කලස නෙවෙයි දුම අවුලකටපත් වෙන්න පටන් ගන්නවා ඒක නිකන් හරියට අර පිරිසිදු කරලා තියෙන පිටියකට කැඩලක් වත්වා වගේ ඉතින් ඒ වගේ ආවහම කියන්නේ පරියන්කට යන්නත් එපා තමයි සක්මන් කරන්නත් බෑ කුටියට ගිහිල්ලා දෙවි හොදලා දාන්නේ කියනවා මිදුල වටේට සුද්ධ කරලා තනකොලස් කරන්නයි කියලා. මල් මාසි සකස් කරන්නයි කියලා කියනවා. අටුවාවේ සඳහන් කරලා තියෙනවා හරියන්නේ නැත්නම් පරියන්කේ හරියන්නේ නැත්නම් සකුණ තමන්ගේ තමන් මල ඒකට අරගෙන එළියට අරන් තියන කියලා මේක මගේ දැලිපිය. මේක මාවේ දැලිපිය ගන්න ගල. මේක මගේ පෙරහංකදේ. මේ මගේ ඉදිකට්ට. මේ මගේ නූල කියලා එළියට අරන් තියන ආය ඇතුළට දාන්න කියලා කියනවා. මේක මගේ දැලිපිය. මේක මේ අර ඒ වැඩේට කරලා හිත බාහිරට දාන්න කියලා. එහෙම නැතුව අර වගේ හදිස්සියකට එන උද්දච්ච කුච්ච දේශි නැහැ සමථ යෝගාචර නතරපාන. මොකද යා උද්දච්චයට මූල ජීමේ ව්‍යාපාර ගාම් පටන් ගන්නෑ. ප්‍රති ඒක විපස්සනා යෝගාචර බොහොම දෙල්ලක්කාර ක්‍රමයකට ඉන්නේ උද්දච්චය පව ආපු වෙලාවක කලබල කරන්න එපා. ඒක දැනගැනීමේ ශක්තියක් තියෙනවා. ඒක දැනගැනීම පාපයක් නෙවෙයි. උද්දච්ච උද්දච්ච වශයෙන් දැනගැනීම පාපයක් නෙවෙයි. බුදුහාමුදුරේ දේශනා කරලා තිනවා අත්ති සම්තං වා අජත්තං උද්දච්ච කුක්කුත්තං අත්තිමේ වජ්ජත්තං කුක්කුච්ඡන්දි පජානාති. මේක ලොකු ශක්තියක් ඒ යෝගාවචරයට. විපස්සනා යෝගාවචරය නිසා සතුටට කෙලින්ම මුණ දෙනවා. මුණ දෙනකොට මුලදි මුලදි හරි පීඩාවක් එනවා වැටෙනවා. නමුත් පස්සේ වෙලාවක තේරෙන බඩ ගන්නවා එහෙම බලනකොට ඔය යකා ඔය කියන තරම්ම කළු පාට නැහැ. එතකොට ඩිංගිත්තක් කියනවා මූල කර්මස්ථානෙ හිත චිත්ත කරගන්න පුළුවන්. ඒ වෙලාවේදී ඉතා ගැඹුරුවට යන සාමාන්‍ය මූල කර්මස්ථානයේ සිටු කිරීම මාර්ගයේ පොඩ්ඩි ඉඩක් අරගෙන එමේට මූල කර්මස්ථානයේ ආලු කරගත්තනේ දැඩිව මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මූල කර්මස්ථානට අතුලට යනකොට ආය අර උද්දච්ච කුක්කුච්චට ඇවිල්ලා පහර දී ගන්න බැරි ශක්තියක් එනවා. එතන ආරිම මේ විචිත්‍ර වැඩ පිළිවෙලක් යන්නේ ඒ වගේම ඉතාම සුළු කාලයක් ඇතුළත යෝගාවචරයාගේ ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පහම දිනු වෙනවා. හොඳට විවේකයේ බැලුවොත් දසපාරමිතාම පිරෙනවා. ඒ වගේ අර වැරද්දක් වැරද්දක් වශයෙන් දැනගන්න වෙලාවකදී දසපාරමිතා ධර්මම් පිළිගන්නවා. ඒ නිසා යෝගාවචරයට අර වැරද්ද එනකොට නම් වෙන්නේ අවාසනාවක්, තමන්ගේ වැරද්දක්, පරණ වැරද්දක්, කාලකණිකමක් කියලා. නමුත් යම් වෙලාවක එවැනි තත්ත්වයක් හරිදී මෙනෙහි කරලා මූල කර්මස්ථානයේ ගැඹුරු බලා ගන්න පුළුවන් වුණොත් ඒක හොඳ ලක්ෂණ දෙකක් වඩපත් වෙනවා. ඩබල් පොසිටිව් වෙන්න පටන් ගන්නවා. බොහොම වටිනවා ඒක අත්දැක ගන්න පුළුවන් නම් නමුත් ඒක ඉතින් කාටවත් කරලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ තමන්ම මේකට මුණ දීලා කොට ගන්න ඕනෑ කියන යෝධ බලයෙන් යෝධ වීරියකින් කටයුතු කරන කට්ටියට පළවෙනි එක දෙක උනාට පස්සේ නම් ළඟ ළඟ ඉන්න පටන් ගන්නවා. එකේදී දෙකේදී හරි අමාරුයි. අඩු ගන්න කාමච්ඡන්දය ආවට පස්සේ කාමච්ඡන්දය කියලා දැන ගැනීමත් ලැජ්ජා හිතන සුළුයි. වැරද්දක් කියලා හිතෙනවා. මේක පාපයක් කියලා හිතෙනවා. ද්වේෂයක් ආවම ද්වේෂයක් වෙන බව දැන ගැනීමත් පාපයක් කියලා හිතනවා. නිදිමතක් ආවම නිදිමත දැන ගැනීම සැකයක් ආවම සැකේ දැන ගැනීම, අවිසිච්චක් ආවම අවිසිච්ච දැන ගැනීම පාපයක් කියන එක ඒක වසංගත රෝගයක්. ඕනම කෙනෙක් හිතනවා පාපේ පාපේ වශයෙන් දැන ගැනීම පාපයක් කියලා. ඔය පැහැදිලිවම අපි මේ දැන් සුමානයක් දෙකක්ම සාකච්ඡා කරන්නේ පාපයක් පාපයක් වශයෙන් දැන ගැනීම ඉතාමත්ම සාර්ථක ක්‍රමයක්. ඒක පුද්ගලික වගකීමෙන් කරන්නේ. ඒ කියන්නේ මේ දේශීය කරන් දෙක වගේ නෙමෙයි 11000 33000 අල්ලන්න යන්නේ ඉලෙක්ට්‍රිසිටි දන්නේ කරන්නේ ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. දැනගෙන ගිහිල්ලා කරගත්තා. දැන් නැති කච්චේ නම් වඩා හොඳයි පොඩි බැටරියක් අරගෙන වැඩි කරගන්න එක ඔය ලොකු හයි කරන්ට් වලට හයි පොටෙන්ෂල් වලට යන්නේ නැතු. නෑ බුද්ධ චෝකුත් මෙනේ කළ කරන්න බෑ. බුද්ධ චෝකුච්චේ තමන් ඉන්න බව තේරුම් අරගන්න ඕනේ. සමාජයට තමන් ඔසෝලාම දාන. පරියන්සින් ඔසෝලා දාන කර්මද කියනවා. ඒ වෙලාව යටත් උනට කමන්නේ. නමුත් දැන් මගේ තියෙන ඇවිස්සිල්ල ඒකකින් මේ පාපයක් බව හැබෑව නමුත් මගේ ජීවිතේ පළවෙනි වතාවට අද මම ඇවිස්සි ලැවිසිල වශයෙන් දැක්කනේ දැන් මේ ඇවිස්සි ලැවිසිල වශයෙන් රඟ දක්වන වෙලාවනේ ඔයා හොඳට රඟ දක්ව ගන්න මම මේක බලනවා කියලා ඒකට ප්‍රතික්‍රියා නොකර ඒකට කලබල කරන්නේ නැතුව ඉන්න පටන් ගත්තාම ඒක නිසා මේ මේ උතුරන බත්තලිය ආයෙ නතර වෙනවා වගේ නතර වෙන්න පටන් අරගන්නවා ඒ කෙලින්ම නිවන් හරි මේ යන්න හොඳ නැහැ ඒක ඇත්තට මේ දැක ගන්න එක මම හිතනවා මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානයේ දැක ගන්නවට වැඩිය වටිනා. ඒ තාම උතුම් ක්‍රියාවක් තමයි උද්දච්ච කුච්ච උද්දච්ච කුච්ච වශයෙන් දකින්න එක. මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානයේ දකින්නට වැඩිය බොහෝ වටිනවා මේ කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් දකින්න එක. ව්‍යාපාදේ ව්‍යාපාදේ වශයෙන්, චීන විද්‍ය චීන විද්‍ය වශයෙන්, උද්දච්ච කුච්ච උද්දච්ච කුච්ච. විචිකිච්ඡා විචිකිච්ඡා වශයෙන් දකින්න එක. ඉතින් මේකේ කරගෙන යනකොට උගා සැක පහලිනවා මේකද විපස්සනා කියන්නේ ඉතින් කෝචි මට මොනවත් හම්බෙලා නැහැ. මම මේ උද්දච්චයත් එක්ක හැප්පියක් පින්නවනේ කියලා හිතේ. නමුත් අඩුම ගන්න උද්දච්චයවත් ඇත්ත ඇති ඇතිෙන් දකින්න උද්දච්චේ නැති වෙලාවේ භාවනා කරලා බෑ. උද්දච්චේ තියෙද්දිම කරනවා. ඒක උද්දච්චේ තියෙද්දිම දැනගන්නත් ඕනේ. මට තියෙන උද්දච්චය කියලා මෙනේ කරන්න යනවා. මෙනේ කරපු ගමන් මෙන්න උද්දච්චය කියන්නේ අධික වේගයක් මේක කැවෙනවා. ඒක දිහා බලාගෙන ඉන්නවා මම දැන් දැන් කොහොමද කියනවනේ මේ ඉන්න බෑ. දඟලනවා නලියනවා මට නැගිටලා යන්න හිතෙනවා හරියට මේක ඇතුලේ මේ ස්ප්‍රින්గ్ කොයිල්ස් වැඩ කරනවා වගේ නලියන්න පටන් ගන්න බොහොම කලබල බලාගෙන ඉන්නකයි තියෙන අවශ්‍ය නම් පොඩ්ඩක් අතපය වෙනස් කරලා එහෙම ඇත්තේ ගැරිය ප්‍රශ්නයක් නැහැ ඒක මොනකන් හස්සන පලාතකවත් නැහැ ඇද්ද ගන්න ওই කරබන ඉන්නවා ඉතින් ගියක් නේ නැතිල නගන්න එපායි පොඩ්ඩක් බලාගෙන ඉන්නකොට ඉඳ එනවනම් ඒ කියන්නේ උද්දච්ච කුකුත නිවෙන පැත්තට යනවනම් හොඳම වැඩේ තමයි මූල කර්මස්ථානයේ හිත දාලා මෙනෙහි කරන්න පටන් ගන්න. එතකොට තමයි මේ මාර්ගයේ අදියර අර කටපුංචි බෝතලයකට ඇතුළේ තියෙන වාතය අයින් කරන්න නම් ඕකට පිම්බලවත් අයින් කරලවත් ගසලවත් හරියන්නේ නැහැ. ඒකට කරන්න ඕනේ හිමීට මිට වතුර කඳුල කඳුල කඳුල කඳුල දාන්න ඕනේ. වතුර පීල් එකට ඇල්ලුවට හරියන්නේ නැහැ. කටපුංචි බෝතලේ එහෙම වතුර යන්නේ නැහැ. පොල් කෙන්දක් හරි දාලා ඒ පොල් කෙන්ද දිගේ කඳුළු කඳුළු කඳුළු කඳුළු වතුර දානකොට දාන දාන වතුරට හරියන්න වාතය පිට වෙනවා. ඒ වගේ තමයි මූල කර්මස්තන් ඩිංග ඩිංග ඇතුළු කරන පටන් ගන්න පටන් ගන්න අර උද්දච්ච කුකුචේ ටික ටික ටික ටික ටික ටික අයින් වෙනවා. එහෙම කරලා අල්ල ගත්තනේ මූල කර්මස්තන් අල්ලගත්තට පස්සේ ළඟ ළඟ මෙනෙහි කරමින් මූල කර්මස්තන් පුළුවන් තරම් සමීප වෙනවා. එතකොට අර උද්දච්ච කුකුචේ නැති කමේ හිත පිරිසුදු කමේ හිත නීවරණයන්ගෙන් තොර වෙච්ච තත්ත්වය බොහෝම ජයට පේන්න පටන් ගන්නවා. එතකොට නම් ආයෙ සැකවල පරිණ ඉඳින්නේ ලොකු ජයග්‍රහණයක් වෙනවා. ඒක නිසා නීවරණ රහතම පොදු මූල ධර්මයේ තමයි නීවරණ තියෙන වෙලාවදී නීවරණ නීවරණයේ වශයෙන් තේරුම් ගැනීම. ඒකට හොඳම වැඩේ තමයි පිම්බීම ඇතුළේ බිම්බීමව තේරුම් ගන්න. හැකිලිම නෙවෙයි. හැකිලිම තියෙනවාද හැකිලිම වශයෙන් තේරුම් ගන්න බිම්බීම නෙවෙයි. ඕකට තමයි මෙනි කිරීම කරන්නේ. ආන්නේ විදිහට මේ එල්ල වෙලා තියෙන එකේ නම කියලා කතා කරේ මාර්ගේ ඈතින් ගැඹුරෙන් එන්න තියෙනවා සැක වගේ දේවල් දුරු කිරීමේ ශක්තිය ඇති ඒකට අර ආනපෝනික ස්වාමීන් වහන්සේගේ පොතේ සඳහන් කරන්නේ යකදුරන් නැත්තම් තවන එක එක වැස්සෙ එක එක නම් කියනවා කට්ටඩි සංකරන මිනිස්සුනේ කියන්නේ යකදුරා කියලා කියනවා ඒ මිනිස්සුගේ තියෙන ධර්මතාවය තමයි මේ මොන යකාවත් යකාගේ නම කියලා කතා කරද්දී යකා බයයි කියන මූලධර්ම. මහසෝනා එනවා නම් මහසෝනා කියලා කතා කරුවොත් මහසෝනාට බැරිලු ක්‍රියාත්මක වෙයි. ඒ වගේම සීරිමස්සිනා එනවා නම් සීරිමස්සිනාට නම කියලා කතා කරන්න. කොට්ටෝර වල කියන්න ඕනේ මේ වෙලාවට මම නම කිව්වහම මේ හදපු කොටුව දීපන් මූණ බලන්න නැතුව පිටියල්ලෙන් දීපන්. ආ එහෙම දුන්නා නම් යකාට එන්න බෑ කියන. යකාට කවදාකවත් බොරු කියන්න බෑ. උඹ සීරිමස්සිනා කිව්වොත් නෑ කියන්න බෑ. මම කිව්වොත් මේ මේ මොකද වෙසමුණියගෙන් හරියට දඬුවම් හම්බ වෙනවා. ඒක නිසා ඌ කියන්නේ ඌ කියපු ගමන් දන්නවා මේ යකතුරා දැන් මම අහුණා. මෙයා මාව අහුණාට CID කාර්යයකට කෙලින්ම වැඩිකාරයා අහුණාට පස්සේ මෙයා එක්කම හුලම් බහිනවනේ ඒකයි ඒකට අන්න ඒ වගේක් වෙනවා. ඒ නිසා නීවරණේ නීවරණ වශයෙන් දකින්නකොට නීවරණ නිසා අකලට බීලා ගිය පිටින ගෙඩියක් වගේ ඇකිලා යන පටන් ගන්නවා. හැබැයි ඒක හැම වෙලාවෙම වෙන එකක් නෙවෙයි. තානත්ම සාර්ථකව නීවරණයකට මුහුණ දීපු දාසික වෙච්ච දවසේ ඊට පස්සේ ආයෙ වර්ධින්න ඉඩ තියෙනවා. ඒක 100 100ක් පිළිගන්නවා. නමුත් ඒ වෙලාවේ ඒක දැකගෙන ඒ වේගයෙන්ම නැවත මූල කර්මත්තාන්ට යන්න පුළුවන් වුණාට පස්සේ තේරෙනවා මේ බුදුහාමුදුර අපිට දීලා තියෙන මේ උපකරණය. අපිට කියලා දීලා තියෙන මේ යාන්ත්‍රණය මොන්න තරම් පුද්ගලයාගෙන් ස්ථානයෙන් කාලයෙන් විනිර්මුක්තව හරියට වැඩගත්තොත් වැඩ කියන්නේ ක්‍රියාවත් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක කවදාකවත් බඩහුව තියන්නේ නැහැ. කවදාකවත් කල්පනා කරන්නේ වැරදිලා උණුණු පිට ලේ පිට ඒ වැරද්ද මතින් හරි ගස්සගත්ත දවසේ ලැබෙන මූල මේ ප්‍රත්‍යක්ෂ ඥානෙ සාදාකත් තාත් ඥානකින් ගන්න බෑ. එහෙම නැතුව සුව කිරීමේ ශක්තියක් එනකොට එන්නේ නැහැ. ආත්ම විශ්වාසයක් එහෙම නැත්නම් මම මේ වැඩේ කරගෙන යන්න ඕනේ පුළුවන් කියන ශක්තිය එන්නේ නැහැ. ඉතින් ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික වැඩිලා වැඩිලා ගිහලා සමථයට හම් වෙනකොටදී බරපතල මේ වගකීමකුත් බරපතල විමුක්ති රාශියකුත් විපස්සනාදී හම්බ වෙනවා. ඒක හම්බ වෙන්නේ මේ බරපතල දේවල් වලට මුහුණ දීමෙන්ම තමයි. නෑ අපි දැන් මූල කර්මන අපි බංකරයක් වශයෙන් කියන්නේ මූලික කර්මනේ ඉන්න තාකල් අරසාව තියෙනවා. ඒකේ සතියේ මැනිෆෙස්ටේෂන් එක වෙන්නන්නේ සතියේ ආරක්ක පච්චපට්ඨානයි කියලා. ඒ සතිවත් නම් මූල කර්මස්ථානේ මූල කර්මස්ථාන වශයෙන් දන්නවනම් සතියේ තියෙන අරසාව තියෙනවා. නීවරණ අපල නීවරණ වශයෙන් දන්නවනම් සතියේ තියෙන අරසාව තියෙනවා. නැති හුඟක් වෙලාවට අපිට හම් වෙන්නේ මූල කර්මස්ථානත් එක්ක වැඩ කිරීම තමයි ඒක අන්තිමට කර්මස්ථාන කියලා කියන්නේ වැඩ පොළ බවට පත් වෙනවා. අපේ චිප් පොළ බවට පත් වෙනවා. අපේ පැලැස්ස බවට පත් වෙනවා. හැම වෙලාවෙම හාව පැලැස්සට යනවා වගේ ඕනම වෙලාවක විවිධ හම්බෙච්ච ගමන් මූල කර්මස්ථානේ තමයි. ඉතින් ඒකකොට අපි මරණයේදීත් නැත්නම් අසරණ වෙච්ච වෙලාවදී ලෙඩ වෙච්ච වෙලාවේදී වයසට ගියාම උනත් අපි එන්නේ අසරණ වෙන්නේ නැහැ. මේ හැරමිටිය ළඟ තියෙනවා. ඒ නිසා අපි තාම කිච්චම කල්යාණ මිත්‍යා බවටපත් වෙන්නේ මේ සතිය තමයි. අනිත් ඔක්කොම හැලෙන්න පටන් ගන්නවා. ඒ වෙනකොට සතියේ ශක්තිමත් වෙනවා. ඒකයි සාරිපුත් මේ කවුද රාහුල ස්වාමීන් වහන්සේ කිව්වේ රාහුල ආනාපාන සතිය වශයෙන් මූල කර්මස්ථානයේ වශයෙන් භාවනා කරන කෙනා ආනාපානෙ දකින්න බුණන් හැම පැතිකඩම දැකලා තිබුණා නම් මරණ මොහොතේදී අවසාන කරන හුස්ම රටලා සතියෙන් තමයි වැටෙන්නේ. ඒක වසංගත කාටවත් බෑ. එනකොට ගන්න තව හුස්ම රටේ තුනකින් මගේ වැඩ ඉවරයි. ඒකට ඒකට සූදානම් වෙලා ලෑස්ති වෙන්න පුළුවන් කලබල වෙන්න දෙයක් නැහැ. මම හිතන්නේ මේ ඉන්න කට්ටිය නම් එහෙම මැරෙන්න ඕන කමකුත් නෑ කොහොමවත් මැරෙන්න ඕන කමක් නෑ. ඒක නිසා වෙන්න ඇති ආනාපානෙත් තරකන්න නැත්තේ. නොමැරීම ඉන්න මේ කල්පනාව කියන්නේ පුළුවන් කමක් තියෙනවද? අමර විතක්ක. හොඳයි අපි පැයකොත් විනාඩි 20ක විතර කාලයක් අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා ඉතින් ඒක නිසා අපි ප්‍රශ්න මෙතෙන් ඉවරයි කියලා සලකලා අපි යනවා දෙවියන් පින්ජේ මාදී චාරිත්‍රානුකූල ධර්මදේශනාවේ සම්ප්‍රදාන කුල සමාප්තිය දකින්න. Thank you.